ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටුනත්නි ශිල් දානම තෙරුවන් සරණයි අපි මේ 88 වෙනි අපේ භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡාවෙන් නැත්තම් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඍජු මහත්තයන් ඉල්ලා හිටිනවා ඒ ලිඛිත ප්‍රශ්න එකක් එකක් පාසා සභාවට ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි පෑම්ඳුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සීලය යනු කය වචනේ සංවර කර ගැනීම බව ඉගෙනගෙන ඇත. කය වචනේ සංවර කර ගැනීමේදී නොසිතා එය කළ නොහැකිය. මනස පෙරටුවීමෙන්ම කය වචනේ දොරටු සංවර වෙන බැවින් සීලය ආරක්ෂා කිරීමේදී තිදරම සංවර වේ යුතු අයුරු පහදා දෙනසේක්වා. මොකද අවසාන කිව්වාගේ මනස පෙරටුවීමෙන්ම කය වචනේ දොරටු සංවර වෙන බැවින් සීලය ආරක්ෂා කිරීමේදී තිදරම සංවර විය යුතු අයුරු පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඔය කය වචන සම්බන්ධ වුණාට විනය පිනිශ්චයක් ආවොත් සීල පිනත් විනිශ්චය කරන්න આવොත් ඒකට බලපාන චේතනාව තමයි බලපාන්නේ. කය වචන නෙවෙයි. චේතනාවනේ මුල් නිසා චේතනාව පිළිබඳ දැනීමක් නැතුව අපිට විනය විනිශ්චය කරන්න බෑ මේක හිත චේතනා පූර්වක කරාද නැද්ද කියලා. ඒ නිසා තුනම අවශ්‍යයි. නමුත් මෙන්න මෙහෙම පැහැදිලි නිදර්ශනයක් දෙන්න පුළුවන් ඒකට අපිට කොච්චරක් ඍජු සරල සියර්ෂියක්ම සුද්ධ අවස්ථාවක් ලැබෙනවද කියලා උදාහරණයක් වශයෙන් හිතන්න අපි මේ කාලසටහන ගත්තාම මේ පැය පරියන්ක මේ වෙන සක්මන කියලා මේ සක්මන පරියන්කේ සඳහා අපි 10ක් 12ක් පැය යොමු කරලා තියෙනවා මේ ඉන්න වෙලාවේදී පරියන්කයක් ගත්තොත් විශේෂයෙන් කය වෙනස් කිරීම සඳහා කිසිම චේතනාවක් පහළ කරන්නේ නැහැ අනිච්චානුක මේ සින්නු මාර්ගයෙන් සිදුවෙන අචේතනික සිදෙන හුස්ම ටික විතරයි බලන්නේ. හුස්මවත් හිතලා කරන්නේ වචන කතා කරන්නේත් නැහැ. ඒ නිසා 100%ක්ම සීලය සම්පූර්ණයි. අපි ඉඳගෙන ඉන්න පැයේ. ඒ නිසා වෙන මොනම භාවනා ප්‍රතිඵලයක් නොලැබුණාට පිරිසට සම්බන්ධ සන්තෝෂ වෙන්න පුළුවන්. අපි දවස් 5ක් එක දිගට භාවනා කරුවයි කිව්වොත් ඒ දවස් 5ට අඩු ගානේ පැය 50ක් 100%ක්ම සුද්ධ වශයෙන්ම සීල රැකිලා තිනවා. දුස්සීලය හෝ දුෂ්චරිත හෝ කායික දුෂ්චරිත විතරක් නෙවෙයි කායික ක්‍රියාවක්වත් වෙලා නැහැ. වචනයෙන් බොරු කියලා මිස් වචන පරිස වචන නෙවෙයි වචනක් බිඳලම නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න පැයක් භාවනා කරනකොට හිතාමතා නලියන්නේ නැත්තම් ආයාසයෙන් හුස්ම කරන්නේ නැත්තම් ස්වභාවිකව වාඩි වෙලා ඉන්න එකම සීල කුසලයේ 100% අංග සම්පූර්ණ කරනවා කායික වශයෙන්. වචන කතා නොකර නිසා 100%ක්ම සම්පූර්ණ වෙනවා වාචසික වශයෙන්. සක්මන් කරනකොටත් එතන චේතනාවක් තියෙනවා. වම ඔසවීම තැබීම. නමුත් මේ චේතනාවෙන් කිසිම තණ්හාවක් මාන්නයක් රාගයක් ද්වේෂයක් මොකක් පහළ වෙන්නේ ඒ නිසා මේ චේතනාවත් අසම්පජානව සිදුවෙන තැනට කටයුතු කරන යනකොට සක්මන් පැයේදීත් කිසිම අකුසලයක් සිදු වෙන්නේ නැහැ. ඉන් එපිට හිතාමතා කරන ඕනම කටයුත්තකදී සිල්පද කැඩෙන්න පුළුවන්. ඒක පිළිබඳව වාග් කියන්න බෑ. නමුත් ඒ තරම් වාග් කියන්න බැරි ජීවිතයක ඉඳලා අපි දැන් භාවනා මධ්‍යස්ථානට ආවා සිල්පද සමාදන්ව රැක්කා. රැකලා මේ දවසකට දාපෑය 10ක් කතා කරන්නේ චේතනාපූර්වකව මොනවක්වත් කරන්නේ නැහැ කියනක සමාදන් වෙනවා නම් ඒක ජීවිතයකට හොඳටම ඇති. සම්පූර්ණට මතක තියාගන්න ඒ භාවනා කරන පැයේදී භාවනා අධ්‍යක්ෂ නැති වුණාට සතිය නැති වුණාට සමාධිය නැති වුණාට මේක දන්නවනම් ඒක මනුස්ස ජීවිතයේ තියෙන වටිනාම ලොකු දෙයක් මම දැක දැක දන දන සීලයක් අරසා කරයි කිය. කාටද පුළුවන් අර පිටිපස්සේ දොර අරින්න ඒක ඇරලා තියන්න, දැල විතරක් වහලා තියන්න. ඒ ස්වාමීන් වහන්සේට එන්න දෙන්න. ඒ නිසා ඒක කරන්න දෙක Tamanට චේතනා පූර්වකද එදිනදා ජීවිතේ කටයුතු කරන්නේ නැත්නම් මෙහි සක්මණෙන් පරියන්කයෙන් තොරව කටයුතු කරන චේතනා පූර්වකද නැද්ද කියන එක කොහොමඩක්ක සතිය පිටුම නැති කෙනෙකුට පොත් ලැබීමක් නැහැ accounting නැහැ ඒක නිසා අපි දවස පුරා කොච්චර කර්ම රැස් කරනද කියලා දන්නේ නැහැ ඒ නිසා දවස පුරා කරන වැඩ පිළිබඳව මෙහෙමයි චේතනාව මෙහෙමයි කියලා දන්නවනම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් අපි දවස පුරාම වැඩ කරන්නේ කාගේදෝ චේතනාවකට මට ඕන දේ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා නොකර ඉන්න දවස්වල අපි කොච්චර අනුගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද? එහෙම නැත්නම් මට ඕන දේ සිද්ධ වෙන්නේ නැද්ද? මගේ කය හරහා එක එකනාගේ න්‍යාය පත්‍ර වැඩ කරනවා. මගේ වචන හරහා එක එකනාගේ න්‍යාය පත්‍ර වැඩ කරනවා. මගේ හිත 100%ක්ම මාර්ගපාක්ෂිකයි. කිසිසේත්ම නැහැ කුසලයක්. ඒ නිසා එකයි කරන්න පුළුවන් මේ මාරපාක්ෂිව කරන වැඩ නතර කිරීම පමණයි සීලය කියන්නේ. නිසා සීලේ අකිරියෙන් සිදුවෙන කුසල කර්මයක් හිතාමතා කරන සෑම දෙයක්ම සචේතනිකයි සෑම සචේතනික කර්මයක් බවට පත් හොඳ හෝ නරක. કોઈ කර්මයක් සංසාරේ දික් කරන මිසක ගෙටි කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් 100%ක්ම දැනගන්න මෙන්න මේ ටිකේ සීලේ 100%ක් රැකලා තියෙනවා. මොකද කය වචන ස්පන්දන චම්ප චංචල කම්පන ස්පන්දන ඉන්ජන ප්‍රපංචන නැහැ. ඒක ලෙවල අනික් වෙලාවේ මේ අඟ නලියනකොට හිතාමතා කටයුතු කරනකොට දන්නවනම් මෙන්න මේ ටික මං හිතලා කරපු ටික මේ ටික මගේ ඇඟෙන් වෙච්ච ටික කියලා පශ්චාත්තාප වෙන තරමට බලන්න අපින් වැඩ වෙනව මිසක් අපි දැනගෙන නෙවෙයි කටයුතු කරන්නේ. අපිට ඕනේ දේ නෙවෙයි වෙන්නේ. අපිට ඕනේ වචන නෙවෙයි කියවෙන්නේ. හිතවින්නම් 99%ක්ම සම්පූර්ණ කවුදෝ හිතන හිතවිල්ලක් මේකේ තියෙන. ඒ බව දැනෙනකොට සිහි මුර්ජා වෙනවා. කරප්මන් එනවා. ඇලර්ජික්. බය හිතෙනවා මගේ මේ යන්ත්‍රය හරහා කවුද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අර වගේ පරියන්කේදී සක්මනේදී යම් ප්‍රමාණිකර සීලය පිළිබඳ දැඩි විශ්වාසයක් සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පහල කරගත්තොත් මෙච්චර කෙලෙස් බරිත ලෝකයේ මගේ හිත පැය 10ක් දවසකට සීලය පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා. ආන්න මේ විදිහට බැලුවොත් අපි බුදුහාමුදුරුව අපිට මේ සීලයේ උගන්වන්නේ කළ හැක්කක් පෙන්නලා. සාධනීය පැත්තක් පෙන්නලා. ඒක කරන්න පුළුවන් තරම් ඒ නිසා රිට්‍රීට් එකේදී කතා කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් කතා කරන්න එපා. කතා කරන්න වුණොත් මේ තියෙන විවස්ථාව කඩපු නිසා සම්මුතියට විරුද්ධ වෙනවා. දෙක කතා කරන වචන අපිට කිසිම සීමාවක් නැහැ. කතා කරන්නේ කෑමටමයි. කතා කරන්නේ ලාභයටමයි. කතා කරන්නේ තණ්හාවටමයි. කතා කරන්නේ මාන්නයටමයි. දැන් කතා නොකර ඉන්නකොට දැනගත්තා ඔබට කොච්චර තණ්හා මාන දෙටි තියෙනවද කියලා. අන්න එහෙම කරනකොට වෙනවට එකතරේම සීලයට යන්න බෑ. මේකට ත්‍රිවිධ ద్వාරෙම සම්බන්ධයි. අඩු ගානේ කය වචන දෙකමම මේ ඉන්න ටිකේ මෙන්න මේ විදිහට අරසා කරනවා කියලා හැබැයි මට සාධාරණව කියන්න පුළුවන්. නිතර කතා කර බීටේ කෙනෙක් පෑ දවස් පහක් කතා නොකර හිටියොත් පිස්සු හැදෙනවා. දෙන්නෙකුට තුන්දෙනෙකුට පිස්සු හැදුනට බය වෙන්න එපා. උදේ ටොං ගන්න දන්නේ නැතුව කතා කරලා තියෙනවා. එක සැරේ මේක නැත කරපු ගමන් අර හයියෙන් යන වාහනයකට ගඩොල් බ්‍රේක් හයි කරා වගේ වාහනේ කරකවල අතාරිනවා. එනිසා එකවරම කතා නොකර හිටපුවාම ඉතින් ඒකට නම් බේදක්මයි ළඟ නැහැ. කියන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. නිසා දවස් 5 එකට ප්‍රශ්නයක් නැහැ. ඔක දවස් 10 15 20 ගියා නම් එක දිගට කතා නොකර හිටියොත් ඕගොල්ලන්ගේ කතා කිරීමේ හැකියාව මුළු ජීවිතේම නැති වෙන්න ඉඩ තියෙන තරම් මනස විකාර වෙනවා. අමාරුම දේ තමයි කතා නොකර ඉන්නේ. ඒ නිසා සීලේදී අවශ්‍යයි හිත වචන කය තුනේම. නමුත් ඇත්තටම සීලේක ඉඳලා සමාධියක් වඩනකොට තමයි සීලය අංග සම්පූර්ණ භාවයට යන්නේ. මොකද සමාධියේදී හිත පොඩ්ඩක් తాවකාලිකව නතර වෙනවනේ. නැත්නම් සීලයේ වශයෙන් රැකගන්න ගියාම අපේ සාමාන්‍ය දන්න දේ තමයි දැන් අපේ පන්තල් වල සිල් ගන්න එකක් තියෙනවනේ. සිල් දවසට තමයි කතා මල්ල දිගාරින්නේ අම්මලා එකතු වෙලා. රෑ තිස්සේ කොත්තමලි තම්බනා කර තම්බා බිබි වටේට චූ කර කර භාවනා ශාලාවේ උදේ වෙනකොට වස ගන්දස්තයි. අන්ධකාරයෙන් සෛලියට යන්නේ ළඟම පිළට ගිහලා චූ කරනවා ආය ඇවිල්ලා ගිලම්පස ටිකක් බොනවා ආය කයිවාරු කෙලිනවා උදේ වෙනකොට පොඩි හාමුදුරන්ට තියෙන ප්‍රශ්නේ ගමේ තියෙන ඔක්කොම කයිවාරු එදාට තමයි කතා කරන්නේ දික්කසාද දෙනේවා දරුවෝ දෙනේවා කම්මැදි හැලි තේරම කතා කරන්නේ එදා ඇත්තටම යනු බණුට පන්සලට බදු ගෙවන්න වටිනවා මොකද සාමාන්‍ය පිටරට පිටරගේ ස්පිරිතාලේ වෙන කවුන්සලින් ටික නිකම්ම සිද්ධ වෙනවා පන්සලේ පොයේ දවසට කයිවාරු කෙරලා බණ පොළ තිල් පොළ තන්නේ කර කයිවාරු මඩුවා. ඒ නිසා මෙහෙටත් එනවා පොයේ දවසට මේ මේ ශාලා පිරෙන්න සෙනග. ඉතින් අපි කියනවා මේක භාවනා මධ්‍යස්ථාන අපි සිල් වලින් ඩාඩ කිසිම කෙනෙකුට කැමති නැහැ ඉන්න එපා. ආවොත් අපි මෙතන භාවනා කරනවා උපදෙස් දෙනවා. පුළුවන් නම් දවස් ඇතුලේ කතා නොකර ඉඳී. ඉතින් ඒක නිසා මේ මූලික වචන මතක තියාගෙන සීලය කියලා කියන්නේ අක්‍රියෙන් කරන වැඩක් නොකර සිටීමෙන් ඒ මොකද එහෙම සීමාවක් සතියක් ඉන්දිය සංවරයක් නැත්තම් උද්දී නැගිට පෙන්නලා හැන්ද වෙනකන් අකුසල් රැස් අපේ හිත දුවන්නේම ගුඩැල්ල තෙතපොන්ට අදිනා වගේ පාපෙටමයි. ඒක කරන්න දෙන්නේ කටු අහි කටුල් කරන්න ඕනේ ඒක ගැන දන්නවනම් අන්න හිතා ගන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථානවල කතා නොකර ඉන්නකොට කාලසටහන වැඩ කරන්න ගියම ඇයි අපිට මෙච්චර අමාරු? අර පුරුද්ද නිසා. ඒක අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් මැරෙන්න ඉස්සෙල්ලා මම හිතනවා ඒක ලොකු ජීවිතාලෝකයක් වෙයි. අපි මේ ස්ටාර්ට් කරපු යන්ත්‍රයක් වගේ කතා කරනවා වැඩ කරනවා හිත හිත හිටියට කාගේ න්‍යාය පත්‍රයටද යන්න දන්නේ නැහැ accounts නැහැ book keeping නැහැ පොත් තැබීමක් නැහැ ටොං ගන්න දන්නේ නැහැ මෙතෙන් ආවට පස්සේ ටික ටික කරතයි ඔක්කොම කෙරුවොත් මං කිය වගේ පිට්ටු වැඩි ඒ නිසා බලන්න පැයක් නලියන්නේ නැතුව ඉන්න පැයක් කතා නොකර ඉන්න සක්මන් කරනකොටත් පුළුවන් තරම් අර චේතනාපූර්වකෝ කය වැඩ කරාට පුළුවන් තරම් කතා නොකර ඉන්න. එදින්ද වැඩ කරනකොට නැවතිල්ල නිස්සද්දව සතියෙන් වැඩ කරන්න. බලන්න දඬු කඳේ ගැහුවා වගේ ඇඟ රිදෙනවා. හීයක් හැවට වැඩි ඇඟ රිදෙනවා. මැරුවා වගේ උක්දණ්ඩක් දාලා මැෂින් එකට දාලා ඇඹරුවා වගේ පුදුම ඇඟට අමාරුවක් තියෙනවා මේ වැඩ නොකර ඉඳීම. ක්‍රියා නොකර සිටීම ඒක තන්නේ කර අභියෝගයක්. අපි හිතන්නේ අපි හරිය දක්ෂයෝ, හරිය විෂයන් එක එක ශිල්පීය ඥාන දන්න කට්ටිය කියලා. නමුත් නිකන් ඉන්න කියන්න බෑ. ඕනම ශිල්පයක් බිමට. ඕනම ශිල්පියෙක් ඉවරයි. ඒ නිසා සීලය කියලා කියන්නේ වට නොකර සිටීමේ හැකියාවක් ශක්ති ප්‍රමාණයෙන් ඒ සමාධි ප්‍රඥා නැත්තම් සතිය නැති වුණත් සතිපට්ඨාන නැති වුණත් මේ සීලය රැකීමේ කටයුත්ත කරගන්න. එතකොට මැරෙන මොහොතේ සන්තෝෂ වෙන්න පුළුවන් අපි දවස් පහක් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එළදෙවි පැදුරකට වෙලා සීල්පද කඩා ගන්න තු හිල්ල තියනවා කියලා මෙහෙමවත් නැත්නම් ඒකටවත් අපිට අයිතිවාසිකමක් නැහැ. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. අපෙන් මේකේ වචනයක් තියෙන ආපాత్ලා කියලා ඒ වචනේ පැහැදිලි නැහැ තියෙන්නේ. මගේ අම්මා සුමානකට කලින් මම හිතන්නේ මේ පරිලෝකය කියලා ප්‍රාප්ත වුණා. එහෙමයි. ඇය අවුරුදු 93ක් දුක් විඳින්නේ නැතිව අපාතරින් වුණා. අපගේ දුක අප්‍රමාණයි. කන්නාකල ස්වාමීනි මගේ දුක අඩු කරවන්න මාර්ගයක් පෙන්වන්න. ඉතින් මේ කතා කරන දුව හෝ පුතා කවදාද මැරෙනවා මැරෙනවා මැරෙනවාමයි. එච්චරයි දුක නැති කරන්න තියෙන කාරණා. අම්මා මලා අච්චම මලා උඹ මැරෙනවා ඊගා. ඉතින් කොයි දයිතියක් පන්නන්නේ? ඔන්න මම මැරෙන්නේ නැත්තම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඔය මේ වගේ කැලේක උඩ හිටියලු හාමුදුර කෙනෙක් බොහෝමත්ම දක්ෂලු බොහෝමත්ම ප්‍රසිද්ධයිලු සෙන් මාස්ටර් කෙනෙක්. ඉතින් මිනිස්සු යනවලු සුභාසින්දස ගන්න දුක් තී දනිවා ගන්න හරි මේ. ඉතින් මිනිස්සෙක් තමන්ගේ ඊළඳාරි පුතා අනගහන ගිහිල්ලා ඒ දරුවට ඉතින් කාරණා කාරණා කරන්න ඉස්සලා මේ මාස්ටර්ගෙන් සුභාසින්දන ගන්න ගියාලු. ඉතින් මාස්ටර් ඉතින් වැඩ තියේදී කමන්නේ ඉතින් කන්ද නැගන ආපු එකනාන ඊට පස්සේ ගොල්ලෝ අවසරය හඳුන්නේ අපි පුතාට සුබවතන්නේ කිව්වා. හොඳයි. ඊට පස්සේ මේ ඔය දෙන්න කවුද? මේ මගේ පුතා, මේ මම මම තාත්තා. දැන් ඔයගේ තාත්තා කො මල. වගේ සීයා මල. හරි වාඩි වෙන්නේ. එහෙනම් කිව්වලු සීයා මල, තාත්තා මල, ඊගාට උඹ මැරෙනවා. ඊගාට පුතා මැරෙනවා කිව්වා. එච්චර සුබ වැඩේ. විදි අර ලොක්කට තද වෙලා කිව්වලු ස්වාමීන් වහන්සේ මං ආවේ මේ පුතාට සුබ වතන්න. ඉතින් මේ ඔබ වහන්සේ මේ මරණයන කතාව. ඇයි යෝධයෝ තෝ ඉඳි පුතා මරනවනේ මොන කලබැගෑනියක්ද? මං කිව්වා තෝ මරනකොට පස්සේ පුතා මැරෙන්න බලපන් කොබගේ සබා. කොච්චර සුභාසිතලද කියලා. මෙච්චරයි බලාපොරොත්තු වෙන්න බුණා. ඔබ මරනකොට පස්සේ පුතා මැරෙයි. ඒක තමයි සුභපැතීම. ඔබට ඉස්සෙල්ලා පුතා මරන තමයි ප්‍රශ්නේ. ඒ කියති ගන්න අත්තම්මා මලා. අම්මා මලා. ඊගාට උඹ මරනවා. ඊගාට පුතා මරනවා. ළඟදී දොස්තර මහත්තයෙක් මට කතා කරලා කිව්වා අනේ ස්වාමීන් අපේ තාත්තට සී කල්පනා නැති වෙලා පොඩි පොඩි තනිකන් දෝෂයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මට කියන්නේ අය කියන්නේ ඔබ අන්සිතේ කතා කරපුවාම ටිකක් ඕක සංසිඳේ කියලා හිතෙනවා. එතකොට මම කොහොමද මේ මේ විදිහට තනිකන් දෝෂේ තාත්තට තේරෙන්නේ. ඔව්. ඊට පස්සේ මෙන්න මේ කාරණා දෙක තියෙන තනිකන් දෝෂේ එකක්. මේ අහවලාම ළඟ ඉන්න ඕන කියන එක එකක්. නිසා ඔයයි තාත්තයි තනිකන් දෝෂේ මුදා හරගන්න බෙදා ගන්න ඒ අහසවල කෙනෙක් කිනග පැත්තකට කරන්න කියලා ඒ සාකච්ඡා කරලා ඊට පස්සේ මම දොස්තර මහත්තයා ගියා දොස්තර මහත්තයෝ මේක ගැන කනගාටු වෙනවද කියලා. ඉතින් එයාට උත්තර නිරසි මං කෝ ඔයත් මරනකොට ওই ටික වෙනවා. ඒසෝ ඔයාලට කනගාටු වෙන්න අවස්ථාවක් නැහැ. මොකද තාත්තට විතරක් වෙලා මට පුළුවන් නම් විතරයි කනගාටු වෙන්න ඕනේ. මටත් ওই විදිහට මරණ කිට්ටු වෙනකොට සීල්කල් වෙන බව දන්නවනම් මේකෙන් පණිවිඩයක් අරගන්න කරන්න තියෙන දේ කරන්න අපිට කනගාටු වෙන්න අවස්ථාවක් නැහැ. අපි නොමැරෙන මිනිස්සු නෙවෙයි. අනිවාර්යෙන් මැරෙනවා. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් අර බුරුමේ කතාවක් තියෙන උට වඩා හුඟක් hina වෙන්න පුළුවන් එකක්. මං වගේ පඬිත ආමතු කෙනෙක් ඉඳලා තියෙනවා. එන කයිවාරු කෙල්ලෙන ආමතු කෙනෙක්. ඉතින් ආමතු මැරිච්ච අය සනീപ කරනකොට මැනිච්ච අය වෙනුවෙන් හිටනරක් වෙච්ච අය සනീപ කරන්න අන්තිම දක්ෂයලු. අම්මා මැරුණොත් පුතා මැරුණොත් ගෙට ගිනි ගත්තොත් ඉතින් ගියා බණ කිව්වට පස්සේ දුක සංසිඳනවා. ඉතින් මේ ආමුදු හරීම ප්‍රසිද්ධයිලු හැම තැනම බුරුමේ ආරාධනා යනවලු මේ මරණයේදී දුක් පීඩා නැතර කිරීමට බණ කියන්නේ. හත් දවසේ දානේ තමයි සාමාන්‍ය. ඉතින් ඔහොම ඈත බලතක ඉඳද්දී බණකට ගිය වෙලාවේදී ටෙලිග්‍රෑම් එකක් ගියාලු මේ ආමුදුරන්ගේ අම්මට අන්තිමයි කියලා. ගෙදර යනකොට මැරිලා. පන්සල් යනකොට අම්මා මැරිලා. ඉතින් මේ ආමුදුර කාමරේ ගිහලා කොට්ටේ බදාගෙන කෑ ගහලා අඬනවලු දැන්. ඒ කැපකාර ළඟට ගිහලා බලනකොට ආරාධනා කරන්න අපෝ කට්ටිය මිදුළු පිරිලලු. ඒ මරණයකදී අඬන්න නැති වෙන්න බණ කියන්න ආරාධනා කරපු කට්ටිය ගොඩක්. දැන් මේ හැමතුරු මැරෙන්නකම් කෑ ගහනවා. අයියෝ මගේ බුදු අම්මා අනේ අම්මාලා තියලා මම ළඟ ඉන්න බැරි වුණා අම්මා කිය ගියා. ඉතින් අර දායකයා ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ අනික් අය හඳනකොට බණ කියන හැමතුරු. ඒකට අනගහගෙන යන්න බර ගානක් ඇවිල්ලා මේ මිදුලේ බලන්නේ දැන් ඔබ වහන්සේ අඬනකොට ඉතින් ඒ හාමුදුරු කොට්ටෙන් ඔළුව සලකවලු ඇයි මිනිස්සු උඹට තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මා නේ කිව්වා. අනුන්ගේ අම්මා නැතිචම් මන කියන්න හරි දක්ෂයි අපි. Taman ගම්ම නැති වුණාට පස්සේ අර තියෙන ඔක්කොම ඉවරයි. නෝත් ඒ අර කාරණාව තාමත් ඇත්තයි. එimhe ඇඬුව අපි මැරෙන්නේ නැත්තම් තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. පස්සේ අපච්චි නැති වෙලාවේ මට සීයනවා කලන්ත හැදෙනවා. සීයනවා කලන්ත හැදෙනවා. හොඳ හතර පහ දින කිලන්දාරි අතේ තියන්නේ හිටියේ මුළු ඇඟම දාඩියෙන් දෙමිලා නැමෙනකොට සර්ම සම්පූර්ණ දෙබෑ වෙලා පැලිලා ගියා. ඊටසේ වෙන රෙද්දක් අඳවගෙන ඉතින් මේ ඊතරම්ම මේ ටික දවසක් ගියාට පස්සේ මම අර සුබදාරාමයට ගියාම එතන තාපසයෙක් හිටියා. කතා කරනකොට එයා කිව්වා යම් කිසි කෙනෙක් තව කෙනෙක් මරිච්චාම අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට වසවිලියජාවක් ඇතුළේ හයි දෙයනේ දැන්. අප්පච්චි නැතිලා අඬලා දැන් මං අඬලා තියෙන්නේ මට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට ඕම්බට දෙයක් දමලා ඉන්න හිතුණා. මොකද මට වෙච්ච පාඩුවක් නැහැ. පැහැදිලිවම කිව්වා නැති වෙච්ච එකනගේ පාඩුව ප්‍රමාණය තමයි අඬන්නේ කිව්වා. ඒක තමයි සෙනෙහසමයින ගේජ් එක. ඉතින් මං ඇවිල්ලා කල්පනා කරා මම අම්මයි මට හුඟක් ප්‍රිය අප්පච්චි හරිම සරයි අහුනොත් ගහන අහුවෙච්ච එකේ වැඩිය නෑ අතේ තුරෙන් ඉන්නේ ඒ වුණාට මට තේරෙන පටන් ගත්තා පෞරුෂත්වය දරු 11 දෙනෙක් හැදුවා කුලි වැඩ කරලා ගමේ පුදුමාකාර පෞරුෂත්වයක් තිබුණේ අපි ඉන්නකොටත් ගෙදර ඉන්නකොට අප්පච්චි ඉන්නකොට ලොකු සර් ඉන්නවා වගේ. කහින්න බෑ, හද්ද කරන්න බෑ. ඒකට මයි ළඟ තිබිලා තියෙන ලොකු ගෞරවයක්. ඒ ප්‍රමාණය තමයි අඬන්නේ. ඒ නිසා ඔය දුකක් ඇවිල්ලා තියෙනවා නම් තමන්ට සල්ලි වලින් පාඩු වෙලා ඇති. එහෙම නැත්නම් එයාගෙන් උදව් හම්බෙලා ඇති ඒ ටික නැතිකමයි පාඩු. දැන් නැවත සලකා බලන්න බුදුසෙන් සඳහන් කරලා තියෙනවා උච්චින්දා සිනේහ මත්තනෝ උසුකාරං ධම පදුමං උසුකාරං ඉව උඹට තියෙන සිනහස ඇති කරලා ගලවලා දාපන් මඩට බහැලා නිලුමක් අතින් ගලවන්න වගේ අනුගුණයෙන් අඬන්නේ උඹ උඹේ ආදරේ උඹේ ආත්මෙට තියෙන ස්නේහසේ වැඩිකමට තමයි. ඉතින් වැඩියෙන් අඬනවායි කියලා කියන්නේ වැඩියෙන් තමන් ආත්ම ස්නේහස. අපි පෙන්නේ නම් අත්තම්මට ආදරේ, අම්මට ආදරේ, අරයට ආදරේ, මෙයාට ආදරේ. ඔක්කොම මොකක්වත් නැහැ කෑදරේ විතරයි. කෑදර වැඩිකමට තමයි ඔය කාර්යය කෙරෙන තුරු කාගෙත් රැවටිලි නිසා හොඳට සලකා බලන්න මේ ජීවිතේ දෙන්නේ ඉතල ඔය අත්තම්ම අත්තම්ම නෙවෙයි. අම්මා අම්මා නෙවෙයි. ඒකට වෙනම්ම කෙනෙක් හිටියේ. එයාට අපි ඇඬුවා. දැන් මුන්ද ගියානේ. දැන් මෙයාට අඬනවා. අපි හිටපු ආත්මේ අත්තම මතක නැහැ. ඊගාට දැන් මෙතනින් මැරලා ගියාට පස්සේ ඒන බොක්කට ආදරය කරනවා. ඒකට අඬනවා. ඒකට මෙයාම මතක නැහැ. තන්නේ කර අවස්ථාවාදයක් තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන භාවනා කරන කෙනෙක් අපි යම් කිසි දෙයක කරදරයක් දුකක් ආතතිගත ගතිය සෙනෙහසක් මතුණයි කියලා කියනවනම් ඒක ආත්ම සිනෙහේ ගේජ් එක එහෙම නැත්නම් මිනුම් කෝදුව තමයි. උදුවට කල්පනා කරලා බලන්න මේකම සාකි කරගෙන මං හිතනවා එතකොට ඒ අම්මා කමටහනක් දීලා ගිහිල්ලා තියෙනවා. යම් බොරුවට මේ අත්තමයි මයි සම්බන්ධ කරන්න යන්න එපා. උච්චින්ද සිනේහ මත්තම තමන්ගේ ආත්මයේ තියෙන ස්නේහය බිඳලා උසුකන් සාරධිකංව පාණිනා. වතුරට බහැලා නිලුම් දණ්ඩක් අතින් කඩහපන්නාසේ. නැතු ඕක තීන තාකල් අපි පුදුමාකාර විදියට ආත්ම ස්නේහය තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ නම කියපු නැති නිසා මම බොහොම සතුටු වෙනවා මේ ප්‍රශ්න ලියන එක නැත්තම් ප්‍රශ්න දීපු එක නයි මූණ දිහා බලන්න කියන්න බෑනේ මට. පුද්ගලිකව ඇවිල්ලා කතා කරනවා මම ওই කතාව කියන්නේ නලවන කතාවක් කියලා නිකන් ඉන්නවා. මේ ලියන්නේ නැතුව ලියපු නිසා මට කෙලින්ම විස්තර කරන්න පුළුවන්. ඒ නිසා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගත්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට සමබරතාවයේ ගිලී ගොස් වැටීමට යන අවස්ථා ඇත්තේ නුපුරුදු කෙනෙකු නිසාදයි ගෞරවයෙන් පාදා දෙන මැනවි. ඔව් මේකට මම මූලික උපදේශ පන්ති නොතිබිච්ච පුංචි කාරණාවක් මතක් කරගන්න. එතකොට මම හිතන්නේ මේකට උත්තර ලැබෙයි කියලා. සක්මන් කරනකොට හුඟක් වෙලාවට අපි ඒකට දැඩි අවධානයක් යොමු කරන්න කියලා. නැත්නම් සක්මණෙන් ගොඩාක් ආනිසංස බලා ගන්න ලබා ගන්න කියලා ඕන ඩෙඩ දැඟලුවොත් සම්බර භාවය නැති වෙනවා. ඒක ඒක ස්වභාවිකයි. යෝගාවචරෙක් මගෙන් අහනවා සංසමන් සක්මන් කළා නෑ. සක්මන් කරන්න ගියාට පස්සේ මට දැන් සම්බර භාවේ නෑ. මට හැරමිටියක් පාවිච්චි කරන්න අවසර දෙනවාද කියලා. වෙන භාවනා කරන්න ගියාම ඇවිදින්නත් බෑ. ඉඳ ගන්න ගියාම හුස්ම ගන්නත් බෑ. ඒකත් ඉසිකක් වුණ වෙනවා මොකද ආයාස කරලා. ඇවිදින්න ගියාම කොක්කු වගේ ඇවිදින්නේ. බොරු කකුල් කාර්ය වගේ ඇවිදින්නේ මොකද්ද මොකද්දෝ ගන්න හදනවා. ඒ නිසා සරලව මතක තියාගන්න ඇවිද සක්මන කියන එක ආරම්භයේදී මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක දන්නවනම් එච්චරයි. අපි සාමාන්‍ය ඇවිදීම තමයි. හැබැයි මොහොතටම තේරෙන්න ඕනේ මම දැන් ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඇවිදිනවා. ඉතින් ඒක දන්නවද කියලා හිතෙන් අහන්න. ඒකල්ල එතකොට එයා කියයිනේ මෙන්න මේ නිසා මම ඇවිදින බව දන්නවා. ඔබ කොහොමද දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා? ආයෙත් ගෑ ඉඳගෙන ඉනකොට මේ මේ අත්දැකීම් තියෙන්නේ. ඇවිදිනකොට මේ මේ අත්දැකීම් තියෙන නිසා මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. ওই ටික දක්වන්න ගැති. ඉන් එහාට දැඩි එකලස බලාපොරොත්තු වෙන තමයි මේ මේ සමබර භාවයේ නැතිවීම වගේ දේවල් වෙන්නේ. ඒ නිසා විනාඩි 5ක් විතර මෙහෙම කියමුකෝ භාවනාවෙන් තොරව එහාට මෙහාට ඇවිදින්න. සක්මනට ගිහිල්ලා අදිස්ථාන කරලා දැන් අපි කියමු මේ මේ පාවඩේ මං සක්මන් කරන්න කියලා ඒක අදිෂ්ඨාන කළා මේක දිගේ එහාට මෙහාට විනාඩි 5ක් විතර යන. ඒකෝට සම්බර බාය ප්‍රශ්නක් එන්නේ නැහැ. එනවනම් ඒ එදිනදා ජීවිතෙත් දෙන්න eBay. ආන ඒක කෙරුවට පස්සේ බලන්න මම දැන් ඇවිදින බව. ඇවිදින ඉඳ ගන්නව නෙවෙයි. කොහොමද මන් දන්නේ? ආයතකොට ගියා ඉඳගෙන ඉන්නකොට මේ මේ කොටස් පොළවේ ගැටනවා තේන්නේ. ඇවිදිනකොට මෙන්න මේවා තේරෙනවා. ඉතින් එච්චරයි ඇවිදිනවා කියන්නේ. එච්චරයි සක්මන කියන්නේ. එහෙම නැතුව මේ මේ වම තියෙනවා, ඔසවනවා, යවනවා, තබනවා, මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ කියන්න ගියාම ඔය සිංහලයේ කියමනක් දන්නවද මන් දන්නේ පඬිතයට ඒ දන්න යන්න බෑ කිය. ඌරෙකුට බල්ලෙකුට කිසි ගාණක් නැතුව යතයි. මොකද පඬිතයට ඒ දන්න යන්න බැරි. ඒ නිසා සක්මන් භාවනාවට ගියාම ඇවිද ගන්න බැරි වෙලා. ඉතින් වෙන්න බෑනේ. සක්ම භාවනා කරනවා කියලා මොකද මේ වෙන දෙයක් නැහැ. ඒ නිසා සක්මන පුළුවන් තරම් සරල කරන්න, ඍජු කරන්න ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව දන්න බවට විතරක් නිකන් සරලව නිකන් එහාට මට ඇවිදලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මං හිතනවා මේක හුඟක් අඩුවේ කියලා. ඒ ඒ සමබර නැති බව ආවත් ඒකේ බය වෙන්න දෙයක් නැහැ. එහෙමම ප්‍රශ්නයක් වුණොත් හුඟක් වෙලාට කියනවා සක්මන් කෙලවර ආසනයක් හදලා තියන්න කියලා. ඒ ආසනේ විනාඩියක් විතර වාඩි වෙලා ඉන්නවා. ඉඳලා ආයෙ සක්මන්ට යනවා මේ ආසනයට ගියාට පරියන්කට මේ ආනපන බලන්න යන්න එපා සමබර භාවය එනකන් පොඩ්ඩක් කියලා වාඩි වෙනවා ආයෙ සක්මන් කරනවා එතකොට තේරෙයි මේ හිත ඕනෑමට වැඩිය දැඩිසෙර කරගන්න කියලා දැඩි මේ චින්තාමය කරුණු ඉදිරිපත් කරන්න ගියම තමයි මේක වෙන්නේ. නමුත් කවදා හරි මේක අපි ඉගෙන ගන්න ඕන නිසා අසම්බර භාවයේ ඉදිරියට ඇවිදින්න. බලන්න මෙනෙහි කිරීමකින්තරෝ භාවනාවකින්තරෝ නිකන් ඇවිදින එකක්. වැලිමලුවකින් එක විතරයි වෙනස. එතකොට ඕක අද පළවෙනි දවසනේ තුන්වෙනි දවසේ නෝට කොහොමඩත් ඕක විසඳලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උච්චාසන මහාසන යන ශික්ෂාපදේ සමාදන් වී සමාදන් වී සිටියේදී පහත ඇඳෙහි නොව උඩ ඇඳෙහි සිටීමෙන් එම ශික්ෂාපදයේ නිදේද. දෙක සාමාන්‍ය ගමන් කරන අවස්ථාවවලදී සතිය පිටුවා ගැනීම සඳහා දකුණ වම වශයෙන් ගමන් කළ යුතුයද? මේක ඇත්තටම එකපාරක් අහලා ඒ කියන්නේ මට එක සැරයක් අහලා මට උත්තර දෙන්න බැරි නෑ. ඒ කියන්නේ ඒකට කරුණු වෙන්න බැරි නෝ. පස්සේ ධර්ම සාකච්ඡාවේදී සංඝයා මේක සාකච්ඡා කරා. සංඝයා කියනවා සංඝයාගේ පොතේ හැටියට තියෙන්නේ යට ඇඳට ගොඩ වෙලා උඩ ඇඳට ගොඩ වෙනවා නම් ශික්ෂාපදේ කැඩෙනවා. උඩ ඇඳට වෙනම ඉනිමගක් තියෙනවා නම් ඒක පොළවේ තියෙන ගාන තමයි වැටෙන්නේ. ඊට වෙනම ඉනිමගක් තියෙන ඉනිමගෙන්න කොට වෙන්නේ. ඒතර පොළවේ ඉඳලා තියෙන උස නෙවෙයි බලන්නේ ඉනිමගේ අන්තිම පඩියේ ඉඳලා තියෙන උස තමයි බලන්නේ. ඒ නිසා ඇඳට ගොඩ වෙන්න තියෙන්නේ ගහක නගින්න වගේ නැගලා නම් ඒක ගී උපාසකයෙකුට උපාසිකාවට ගැලපෙන්නේත් නැහැ ශික්ෂාපදේ කැඩෙනවා. ධනිස් දෙකට වැඩිය උස මේ ඇඳේ යට පිට්ටමේ ඉඳලා ධනිස් දෙකට වැඩිය උස නම් ශික්ෂාපදේ උච්චාසයන මහාසයන කෙනෙක් කැඩෙනවා. උඩ තට්ටුවට මේකට එන්න වෙනම ඉනිමගක් තියෙනවා නම් තරප්ප පෙලක් තරප්ප පෙලේ අන්තිම පඩියේ ඉඳලා තියෙන උස විතරයි අපි ගණන් ගන්නේ. එහෙනම් මේකත් උච්චාසයනක් වෙන්න eBay. මේකෙන් අපි අඩි 10ක් උඩින්නේ. නමුත් අපි මේක ඉනිමගකින් නැග ඉනිමගකින් නෙමෙයි අපි බඩ ගාගෙන ඉන්න තියෙනවා නම් ශික්ෂාපදේ කැඩෙනවා. ඒක සීලවතුන්ට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉනිමගක් වෙනම තියෙන නිසා ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. අනිත් එක මොකද්ද ප්‍රශ්නේ කිව්වේ? ඔය අවිජින එකේදී අර මං ඉස්සලා කීපක මතක තියාගන්න අවිජින වෙලා අවි ඉඳගෙන නෙවෙන බවට දන්නවනම් හිටගෙන නෙවෙයි බවට දන්නවනම් නිදිමලාගෙන නෙවෙයි ඇලවෙලා නෙවෙයි බව දන්නවනම් සක්මනේ තමයි. එදින්දා ගමනක වුණත් නැති වුණත් එතකොට බලන්න මම දැන් ඇවිදින බව දන්නවද? ඔව් එතකොට හිත කියාවි මෙන්න මේ මේ කරුණෙන් මට විශ්වාසයි ඇවිදින. එතකොට එතකොට යා පොඩ්ඩක් හරස් ප්‍රශ්න දාන්න ඕනේ. ඔබ ඉඳගෙන නෙවෙන බව දන්නේ කොහොමද? හිටගෙන ඉන්නව නෙවෙන බව දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙන බව දන්නේ කොහොමද? එතකොට හිත කියනවා මේ මේ අත්දැකීමෙන් එතන එතන වෙන උණු උණු අත්දැකීමෙන් පෙන්නනවා මේ වමේ අත්දැකීම මේ දකුණේ අත්දැකීම එතකොට සක්මන තියෙනවා. ඉතින් ඒක අඩුම ප්‍රමාණයක් තමයි අපි සක්මන් භාවනාවෙන් තොරව මේ ඇවිදිනකොට කරන්නේ. ඒක සාමාන්‍ය භාවනා ජීවිතේ භාවනා පරිබාහිත શબ્දමාලාව කියන්නේ හුදු වම දකුණ දන්නවනම් ඇති. එහෙනම් තාක්ෂණිකව වඩා හිතවදින විදිහට කියන්න පුළුවන් ඉඳගෙන නෙවෙන බව දන්නවනම් හිටගෙන නෙවෙන බව දන්නවනම් සක්මන බුදියාගෙන නෙවෙන බව දන්නවනම් අරක හොඳට ඕම් ප්‍රමාණවත් එදින්දා වැඩවලදී ඇවිදීමේදී. දෙවන් සම්මයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නය සක්මන් භාවනා කිරීමේදී පළමුන අවස්ථාවේදී වම දකුණ යනුවෙන් සීකරමින් ඉක්මනින් ඇවිදිය යුතුද? පසුව වම දකුණ යනුවෙන් සිතමින් ඇවිදීම ඇවිදිය යුතුද? පින් සිදු වේවා. ඔය එකට අර දීප උත්තර දෙක මම මේ කෙටි කරනවා. සක්මනට ගිහිල්ලා මෙනෙහි නොකර භාවනා නොකර යහට මට ඇවිදින්න. ඇවිදලා බලන්න මගේ ඇඟට ගැළපෙන්නේ විස්්‍රාම වෙන්නේ කොයි ඇවිදිල්ල වේගෙද එච්චරම තමයි. ඊට පස්සේ බලන්න මේ ඇවිදීමේදී මම ඉඳගෙන ඉන්නේ නැති බවට දැනගන්නේ මොකෙන්ද? ඉඳගෙන ඉනකොට මේ යටිකය වැඩ ක්‍රියාත්මක වෙන්නෙම නැහැ ඉඳගෙන ඉනකොට. යටිකය ඉනකොට ඇවිදිනකොට යටිකය ක්‍රියාත්මක වෙනවනේ. ඒ ක්‍රියාත්මක වෙන එක නිකන් සාමාන්‍ය ඉගිකර කියන්න බුණා මේ කකුල ගිහිලා පොළවේ කෙටෙන තැන තමයි අනිත් ගොඩක් තියෙනවා. ඇත්තටම සංඥා ගොඩක් තියෙනවා. අඩු ගානේ ඒක තියෙන. ඒ නිසා ඒක දැන ගැනීම සඳහා සාමාන්‍ය වේගය යන්න. වේගය වෙනස්කරනද මේවා කරන්න ගිය ගමන් තමයි ඉස්සල්ලාම් ප්‍රශ්න කරු නැගපු විදිහට සමබර නැතුව වැටෙන්න හදන නිසා සක්මන් මළුවේ විනාඩි 5ක් විතර මෙනෙහි නොකර භාවනාවක් නොකර නිකන් හක්කලම් කරනවා කියලා සිංහලෙන් කියන්නේ. නිකන් එහාට මට හක්කලම් කරන්න. හක්කලම් කරන ඕන තමයි තේරෙන්න පටන් ගන්නේ. ඔන්න මගේ සාමාන්‍ය වේගය මේකයි. ඊට පස්සේ බලනවා මේ ඇවිදින වෙලාවේ මට තේරෙනවද මම ඉඳගෙන නෙවෙයි කියලා. මොකෙන්ද සාතික වෙන්නේ ඉච්චරයි. අන්න විදිහට පුළුවන් තරම් මේක සරල කරන්න. එතකොට ක්‍රමයෙන් දවස් 3-4ක් යනකොට ඔගේ ගැඹුරට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දපානම දවසර ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වැඩියෙන් සුදුසු වම දකුණ කියාද, තබම යොසම කියාද සිටීමද නැතිනම් පාද එසවන අයුරු සිහියෙන් බලා සිටීමද මේ තුනෙන් සුදුසු ක්‍රමේ පහදා දෙන ලෙස කාර්නිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා. හොඳයි ගොඩක් අද සක්මන පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා උත්තරේ මෙච්චරයි සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙන බව දන්නවනම් සක්මනේ ආනිසංස 100ක් ලැබෙනවා හිටගෙන නෙවෙන බව දන්නවනම් සක්මනේ ආනිසංස 100ක් ලැබෙනවා බුද්ධියගෙන නෙවෙන බව දන්නවනම් ආයතකොට හිතෙන් අහනම කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ ඉඳගෙන හිටගෙන බුද්ධියගෙන නෙවෙයි මුඛෙන්ද සක්මන බව තේරෙන දන්නවනම් ওই හතර කොයි එකත් වළංගුයි. එච්චරයි සක්මනේදී දැනගන්න ඕන. ගර්සාමින් මහන්ස පරයන්කේ වාඩි වී ආනාපාන සතිය වැඩිවීමට පටන් ගත් නමුත් මට එය වැටෙන්නේ නැති නිසා මා පිම්බීම හැකිලිම කිරීම සඳහා සිත යොදවන විට මට වැඩිපුර වැටුනේ දැනෙන්න ගත්තේ පපුවේ ගැස්මය. එය උස් පහත් වන හැටි වැටුණු නිසා මා ඒ දෙස බලමින් සිහිය එහි පිටුවා ගතිමි. මට මට එයින් හොඳ සිහියක් පීටුවා ගැනීමට හැකිය. සිත එම අරුමිනෙහිම පීටුවා ඒ දෙස බලමින් භාවනා කළෙමි. මෙසේ කිරීම ආනාපාන සතියට සිත නොයවා එම කිරීම වරදක්ද? කරුණාකර මා කෙරේ අනුකම්පාවෙන් එපහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ ඒ ටික අර මුල් උපදේශ පන්තිම කියලා තියෙනවා. කය හිත හිත අපි කියමු සතිය කියලා. ඒත් අවධානය කය ඇතුළට ගියා නම් අපි දිනුවා. ඒකෙන් පිට ගිහිලා වෙන කෙනෙක් හරි වෙන තැනක් හරි අතීත අනාගත හිතුවනම් තමයි අපිට ආධුනිකයෙක් වශයෙන් කියන්න පුළුවන්නේ අසත්‍යමත් තවල් හීන දකින හිත පිට ගිය නන්නතර හිතක් කිය. ඒක ඇතුළට ආවනම් ඒ ඇතුලේ යම් ක්‍රියාවලියක් වැඩිම ප්‍රසිද්ධ ක්‍රියාවලිය වැඩිම හිත ගන්න ක්‍රියාවලියට හිත යනවා. එතකොට ඒක හොඳට ඕම විශ්වාසයි සතිය පිටලා තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රසිද්ධ තැන් දෙකක් තමයි ඔය උසෝසන පද්ධතිය උඩම කෙලවරේ හිත පිහිටනවා නම් ආනාපානෙ කියනවා යට්ටම කෙලවරේ හිත පිහිටනවා නම් පිම්බීම හැකීම කියනවා. කොයි එක වුණත් දැන් සතිය පිහිටවලා. මේ දෙක අතර ಜಾති ભેදයක්, වංශ ભેදයක්, කුල ભેදයක් නම්බුකාරකමක් නැහැ. මොකද මේක හොඳටම දන්නවනේ කය ඇතුලේ හිත තියෙන කියලා. මෙන්න මේක උනන්දු කරවන්න. අත හිත පිට ගියොත්, අනුන් ගැන හිතුවොත්, අතර මෙතන ගැන හිතුවොත්, ඊයේ හෙට ගැන හිතුවොත් විතරයි අපි කය ඇතුලට ගන්න ඕන. කය ඇතුලේ කොයි එකත් වළංගු අරමුණක් මම මෙන්න මෙහෙම කියන්නම් ඒක සමහරට ආධුනිකයට බරක් වෙන්න පුළුවන් නමුත් පරණ අයට ඒක නැත්තම් අත්දකපු අයට ප්‍රෝජනයක් වෙන්න පුළුවන් මේ ආනපානිය ඇල්ලුවත් මුලදී පිම්බීම හැකිලිම ඇල්ලුවත් මේක හරි කියලා විශ්වාසය ආපු ගමන් නොබෝ වෙලාවකින් ඕක නැතුව යනවා නැතු ගැට පස්සේ ආයෙ හිතේ ඉන්නේ මම මෙතන ඉන්නවා කියන අත්දැකීම තමයි ඒ නිසා ආනපනේ හරහා ගිහිල්ලා හෝ බිම්බි මැකිලිම හරහා ගිහිල්ලා හෝ මොකක්වත්ම අල්ලන්නේ නැතුව මම මෙතන ඉන්නවා කියන අත්දැකීමට හිත ගන්න පුළුවන් නම් ඔච්චරයි නිවන කියන්නේ. ඉතිකට කෙලින්ම ගියාට පස්සේ නිවන එච්චර ලාභද කංකුම් වගේ නිතර ගන්න පුළුවන් එකක් කියලා බය හිතෙනවට කියනවා ආනපනික අරගෙන ගෙවම් කරලා ආපහු උතෙන්ට එන්නේ. නැත්නම් පිම්බිම හැකිලිමට ගිහිල්ලා ඒක ගෙවම් කරලා එන්න. නමුත් ගෙවම් කරන්න ඉස්සෙල්ලා ඉඳ ගන්නකොටම මම දැන් මෙතන ඉන්නවා කියලා හැඟීමක් එනවනේ. මම ඇවිදිනව නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගන්නම කියලා. ඕක තමයි නිවන කියන්නේ. ඉතින් මම මෙහෙම ඇයි කියන්නේ? අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ නොන්නෝ චිත්තක්ෂණයට වෛර කරන එක. මුළු සංසාරෙම මේ ජීවිතේ මෙතෙක්කල් කරලා තියෙන මේ මම දැන් මෙතන කියන එකට වෛර කරලා ඊයේ ගැන හිතුවා හෙට ගැන හිතුවා අරය ගැන හිතුවා මෙයා ගැන මෙතන ගැන හිතුවා ඉතින් ඒව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඉතිහාසය, භූගෝලය, සංස්කෘතිය කියලා নানা ආකාර විෂයන් දාගෙන අනාගතා. ඒ හැම විෂයක්ම වර්තමාන මොහොතට වෛරය. දැන් අපි කියන ඒ විෂයන් ඉගෙන ගත්ත දැන් ඇතිනේ පරිප්පුව කෑවා. දැන් ඒ විෂයන් කරන ගමන් බලපන් පුළුවන් නම් මම දැන් මෙතෙන්ට යන්න ඒකට යන්න බැරි නම් එයා භාවනාවට අබහුවයයි. මං කියන්නේ කාටවත් අබහුවයකම. ගියාට මේකට කොච්චර වෛර කරනවද? ආය අතීතයට යන්න හදනවා. ආය අනාගතයට යන්න හදනවා. ආය අරය ගැන හිතනවා. ආය අතන ගැන හිතනවා. ඒක නිසා පටන් ගන්නකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියන දෙන ලොකු රාමුව තමයි ලොකු අද්දගෙන මම මෙතන ඉන්නවා. ඒක සරුවචනන්සේ සඳහන් කරන්නේ නිසීදති පල්ලංකම් පරිමුඛං සතින් අබුජිත්වා නිසීදති පල්ලංකම්. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා නිසීදති පල්ලංකම්. පල්ලංකේ ඉදී ඒ බව දන්නවා. ඒ නිවන් තමයි. ඊට පස්සේ තමයි සතු වාස සති සතෝ පස්ස සති නැත්නම් බිම්බිම හැකිලිම ඔක්කොම බලන්නේ අරක තහවුරු කරගන්න. ඒක තහවුරු කළත් ඒ ආනාපානේ ක්‍රමයෙන් ගෙවෙනවා. බිම්බිම හැකිලිම ගෙනිච්ච ආයෙත් එන්නේ අර පටන් ගන්න මම දැන් මෙතන කියන එකට තමයි. ආධුනික යෝගාවචරය මේක රවුමක් ගහලා ආපහු එතෙන්ට ආවට දක්ෂ යෝගාවචරය දන්නවා මූඩ් එක හොඳ නම් පරිසරය හොඳ නම් පුරුදු තැනක නම් වාඩි වෙන්නේ හිත භාවනා ගැම්මක නම් ඉඳ ගන්නකොටම තමයි තේරෙනවා මම දැන් මෙතන ඉන්නේ. ඒකට ආනාපාන ජග් ගහන්න ඕනෙත් නෑ, බිම්බිම හැකිලි ඕනෙත් නෑ, මෙනෙහි කරන්න ඕනෙත් නෑ, මුල බඳාක බලන්න ඕනෙත් නෑ. මම දැන් මෙතන ඉන්නේ කියන එක තමයි මට තියෙන ගැලවුම් මාර්ගය, මට තියෙන ക്ഷേම භූමිය, මට තියෙන නිරා මේ මේ නික්ලේශිතන එහෙම නැත්නම් නිර්මලතන කියලා එයාට වෙන මොනවත් ඕනේ කරන්නේ එතන හිත තියාගන්න බැරි නම් හිත අකීකරු නම් අතීත නගර දුර නම් ආනපානෙ පෙන්නලා අර අම්මා කඩේ ගිහලා එනකන් තාත්තා බබාට සූපෝ දීලා බබා ෂේප් කරගෙන ඉන්නේ. බබා හඬනකොට සූපෝ දෙනවා. තාත්තට තනයක් නැහැනේ, තීරි නැහැනේ. අම්මා ළඟනේ තනේ තියෙන, අම්මා ළඟනේ කිරි තියෙන. ඉතින් එනකන් රබර් සූපෝ දෙනවා එකක් තමයි ඔය ආනාපානේ. පිම්බීම හැකිලිමයි ඒක ආයතන තුලට පස්සේ එන්න වෙන්නේ ඉරියව්වට තමයි. ඒ නිසා ඉරියව්වේ තමයි ප්‍රධානම දේ තියෙන. නමුත් තේරෙන්නේ නැති දේ අපිට ඉන්න බැරිද? මොකද ඉරියව හරීම කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. හරිම අසරණ කරන සුළුයි. හරි බයලවන සුළුයි. ඒකයි අපි මේ ලයිට් දාගෙන සෙනගත් එක කතා කරලා අරයයි මේක කතා කරගෙන ඉන්නේ බැරි වෙලා හරි හිත ගියොත් Taman ඉන්න ඉරියව්වට අපේ හිත බුද්ධුම බයයි. ඒක නිකන් ઈચ્છා බංගත්වයක් වගේ. ඉතින් බුදුරජාණන්සේ කියන ලොකුම පිංගම ලොකුම සද්ධාව ලොකුම වීරිය ලොකුම සතිය ලොකුම සමාධිය ලොකුම ප්‍රඥාව තමයි මම දැන් මෙතන ඉන්නෝ ඒ බව දන්නේ. ඒ බබා අඬන වෙලාවට තමයි රබර් සූපුව දෙන්නේ ආනපානි හෝ පිම්බි මැකිලි මේ දෙකෙන්ම වෙන්නේ මොකද්ද අන්තිමට ඒක ගෙවම් කරලා ආයෙ මෙතෙන්ට එන්න ඕනේ නිසා ආදුනිකයෝ මතක තියාගෙන කොහේ හරි හිත බන්ධන තයක් තියාගන්න ආනපානි හෝ පිම්බි මැකිලි මේ දෙකේ ඇති ભેදයක් නැහැ ප්‍රවීණ කට්ටිය මතක තියාගෙන ගිය ගාම හිත ආනපානේ පිම්බි මැකිලි මල්ලන්නේ නැතුව මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් පරියන්ගේ 100ක් සාර්ථකයි ඒ කෙනාට තියෙන අභියෝගය තමයි සක්මන් කරන වෙලාවෙත් සක්මනේ ඉන්න බව දන්නවනම් 100%ක් සාර්ථකයි. පිඟානක් කෝපයක් හොදනකොට පිඟානක් කෝපයක් හොදන බව දන්නවනම් 100%ක් සාර්ථකයි. බලනකොට අහනකොට දකින්නකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට ඒ බව දන්නවනම් 100%ක් සාර්ථකයි. ඒක නිසා අපි මේ තාක්ෂණික වශයෙන් දෙන මේ මූල කර්මස්ථානයේ ලැබුණයි කියලා හෝ ලොකුවට පෙන්වයි කියලා හෝ පෙනුන්නේ නැයි කියලා පශ්චාත්තාප වෙන්නේ ඒකේ ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඒක දීලා තියෙන්නේ අර බබානල වඬ දෙන සූපුවක් වගේ විතරයි. ඒකේ කිරි නෑ. ඒක ගෙවුනට පස්සේ ආයෙ හිත යන්නේ මේ මූල කර්මත්තන් ඒ නිසා අපි ඔය ඊයේ අහපු බණපටියේ පරියන්කේ පිළිබඳ කරන දේශනේ සක්මණ පටන් ගන්න ඉස්සෙල්ලා අවසාන වාක්‍ය දෙකක් තියෙනවා. ඕක මතක් කරලා පටන් ගන්නකොට ආනපන නොපෙනුනත් ඉන්න තැනට හිත යනවා නම් ඉඳගෙන ඉන්න එකට ඒක ආනපන ගිහිල්ලා හරහා මෙතෙන් දෙනවට වැඩිය ඍජු ගමනක් අන්න ඒකට සූදානම් මනසක් ලෑස්ති මනසකින් යන්න මේ මේ ප්‍රශ්න කරුට නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ප්‍රශ්නය හරහා අවස්ථාව අරගෙන මේ විදියට අවුල් කරගන්න නැති වෙන්නයි මේ අවසාන වාක්‍ය දෙකම එකතු කරේ ගෞණීය ස්වාමින් වහන්සේ අටාංග උපෝසත සීලේ විකාල භෝජන නච්ච ගීත වාදිත උච්චාසයන මහසයන යන සිල්පද තුන පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞණීයලා සිටිනේ මේකෙදි විකාල භෝජන පිළිබඳව මම හිතන්නේ අපි සකස් කරපු ආටිකල් එකක් තියෙනවා නේද? කොහෙද තියෙන්නේ? ඒක කියව ගන්න මේ අපි දාලා තියෙන එක අපි ගත්තේ අපේ අපවත්ලි වදාලා පෙරේරුකණේ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලෙන් අරගත්ත විකාල භෝජන ශික්ෂාපදය. ඉතින් ඒක මම හිතනවා මේ බරපතල ප්‍රශ්නයක්. මොකද ඔක්කොගෙම ලොකුම ජයග්‍රහණය තමයි රැට කණ එක. රෑවේලනේ හොඳ එක. බුදුහාමුදුරුවෝ පළවෙනි අවුරුදු 20ම කණ්ඩ දීලා තියෙනවා සංඝයාට. පස්සේ තමයි කිව්වේ ඔරයට කණ එක නතර කරමු කියලා බුදුහාමුදුරුවෝ යුද්ධන අඩු කිව්වා. උපවංශය අපි උපදම්පදා කරනකොට පැවිදි කරනකොට ශික්ෂාව දැන් නැතු ඉඳලා දැන් ශික්ෂාව දැක් දානවා අපි කනවා. ඔය බුදුහාමුදුරුවෝ කනවා. බුදුහාමුදුරුවෝ ඉතින් ඇත්ත තමයි. ලටුකික උපම සූත්‍රය කියවන්න බුදුහාමුදුරුවෝ ඒක උදායි හාමුදුරුවෝ කොච්චර රණ්ඩු කරාද. දැන් ඉන්න කට්ටිය බුදුහාමුදුරුවෝ රණ්ඩු කරන්නේ නැතුව රැට කනවා. <laughs> ඒක ඒක ඉසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ගියෝ හරියටම රේට් එකට මනලා නොකා ඉන්න කල්පනා කරනවා මේ දසසිල් තියෙන ප්‍රශ්නයක් නැහැ කාට වුණත් අපි කියන්නේ ශික්ෂාපදේ තේරුම් ගන්න ඒකට ලිඛිතව දීලා තියෙනවා ඒක හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුටම එnde ඉස්සෙල්ලා ඒ ගිහියත් අන්න මතක් කරලා දෙන්න කියන එක අපි කරලා තියෙන ඉල්ලීමක් මේ රිට්‍රීට් කවුද ඕගනයිස් කරනවා කියලා කියන්නේ ඊෂා ඇවිල්ලා නැද්ද? මොකද? හරි පිළිගන්නේ නැද්ද මේ කට්ටියට එන්න ඉස්සලා මේ පත්‍රිකාව දුන්නොත් හොඳයි කියලා. ඉතින් ඇයි ඒව කරන්නේ නැත්තේ? ඉස්සරහට කරමු. අපි දැන් ද ප්‍රශ්න නැහැ. ඒකට එන්න ඉස්සලා දාන්න. මම අද ලියලා ඉරිය පණිවිඩයක් සංඝවන්සලට මතක් කරන්න කියලා එන්න ඉස්සලා අඩු ගානේ දසසිල් රකින්න ඕනේ කියලා. ඊයෝ අටසිල් රකින්නකොට පැපිදි වුණත් සාමාන්‍ය වුණත් උපසම්පදුණත් දසසිල් රකින්න ඕනේ නැත්තම් එන්න එපා. මොකද අපිට එහෙම මේ හරක් ගාල් කරන්න වැඩක් මෙතන නැහැ. දන්නේ නැති කෙනෙකුට අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපි රේරුකාණ සංස්කේ එක ඒක අතුරු උපසම්පදා සීලේ පොතේ තියෙන්නේ. ඒක කියව ගන්න නච්ච ගීත වාදිත කියන එක ඍජුයි ඒ වචන ටික දන්නවනේ. නච්ච කියන්නේ නටනවා. ගීත කියන්නේ ගයනවා. වාදිත කියන්නේ වයනවා. විසුක දර්ශන කියලා කියන්නේ විහිළු දර්ශන. ඔය ටෙලි ඩ්‍රාමා, කොමඩීස් විසුක දර්ශන මාලා මල් මාලා නැත්නම් රත්තරන් මාලා ගන්ධ සුවඳ විලවුන් විලේපන ලතු මාලා ගන්ධ විලේපන ධාරණ කියලා කියන්නේ පෙන්නට නැට්ටුව නටනකොට අර මෙතෙන් පිත්තල කැල්ලක් තියලා බඳිනවා මෙතෙන් පිත්තල කැල්ලක් බඳලා තියෙනවා මේ අත වටේ නයිකට ගහගෙන ඉන්නවා ඒක මස්පිඩු පෙන්නන්න කරන එකක් ධාරණ මණ්ඩන කියලා කියන්නේ මස්පිඩු පෙන්වීම සඳහා තෙල් ගහලා අර ගට්ස් පෙන්නන කට්ටිය පාරයිනේ දාලා තියෙන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානවල නැත්නම් කාන්තාවන් තෙල් ගාලා තමන්ගේ අංගපසංග පෙන්නගෙන ඉන්නේ. ඒකට කියනවා විභූෂණ කියලා. මේ ඇති මස්පිඩු වැඩිපුර පෙන්නඳ ඒ කාන්තාව ඉතින් මම දන්නේ මම ඔය සමහරලාට ප්ලේන් එක යනකොට ඒ සංගරාවල තියෙනවා ගෑණිගේ අර කෑල්ල නැත්තම් මෙන්න මේ කෑල්ල දාලා පෙනුම අරන් දෙන්නම් කියලා. රබර් රෝලින් හදලා තියෙනවා. මෙච්චරයි කියලා ඉතින් මට දුනා කිල්ලන්න වස විලජ්ජාවක් නේ මේක දැන්. සාක්කුවට මේ කෑල්ල දාගන්න පස්ස සාක්කුවට උඩු සාක්කුවට මේ කෑල්ල දාගන්න. එතකොට මේ කෑලි හම්බ වෙනවා. මම කියනවා <coughs> මණ්ඩන විභූෂණ. දැන් ජනාධිපති සම්මාන තියෙනවා අරකේ විභූෂණ මේකේ විභූෂණ කියලා. ඉතින් ජයජාතන මහත්තයා ඇවිල්ලා කිව්වල එක දවසක් මෙහෙමයි දැන් මට දෙන්න තියෙන්නේ මේ විභූෂණ කියන වචනේ තේරුම දන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ පූජා විසරද විභූෂණ. ඊමන් දෙකලු මේ දෙන මිනිහ මම දැනගන්න බෑ මොකක්ද දෙන එක දන්නේ නැහැ කියලා. මේ මවාපාන. නැති දේ මවාපාන. එහෙම නැත්නම් අංගපසඟ හුවා දක්වනවා. ඒක නිසා විභූෂණ මණ්ඩන විභූෂණ නච්ච ගීත වාදිත විසුක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන විභූෂණ කරන ස්ථාන විභූෂණ කටයුතු කරන්නේ. ඒක නිසා මේ ඇඟේ තියෙන නරක බලනවා කියලා මේක අසුචි කියලා බලනකොට බුදුහාමරණ දොස් කියනවා මෙච්චර ලස්සන මනුස්සාත්මේ නරක බලනවායි කිය. නැස්චාත්‍යක් කතා කරනවා අසුබයක් බලනවායි කියලා ආශ්චාර්ත්‍ය කතා කරන දේවධර්මවාදීන් හැම වෙලාවම කුණු කුණු කුණු කුණු කියලා බුදුහාමරට බයිනවා. මෙච්චර ලස්සන මනුසාත්මේ අසුචි පෙන්නනවායි කියලා. මෙතනදී අසුචි පෙන්නන එක නෙමෙයි මේ කුෂ්ඨ රෝගියාට ආයිත්තන් දාන්න යන්න එපයි කියලා තියෙනවා. කුෂ්ඨ රෝගයට කොච්චර ආයිත්තන් දැම්ම ලස්සනක් නැහැ. මේකේ නව දොරෙන් කාර්ලු වැగిරෙන ශරීරයක් තියෙන්නේ. උකට මේ නැටුම් ගැයුම් වැයුම් වලින් මාලා ගන්ධ විලේපන වලින් විභූෂණ කරන්න එපා. ඇත්තටම කියනවනම් තිබුණට රෙඩි අජුවටපත් වෙනවා. කිල්ලෝ එක දන්නවනම් කොල්ලෝ එහෙම කියනවායි කියලා. හැබැයි සමහර කොල්ලෝ එහෙම කියන්නේ නැහැ. මගේ දැන් කොළු වයස ගිහිල්ලා නිසා මම මේ කියන්නේ. ගෑණියන් නිකන් නාවලා ගත්තාම තියෙන ලස්සනවත් නැහැ. මේ අනම්මනම් ලතු උලාගෙන නටන්න ගියා. නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඒක නම් මට තව කමක් නෑ මේ පිරිමි අංග පුලා මේ රූපලාවන්‍යයට යනකොට වමනයට යනවා මට. පිරිමි රූපලාවන්‍යයට ඊට දැඩි අප්පිරියයි පිරිමි නටනවා දකින්නකොට. චිකේ. ගෑනු නම් උපදලා තියන්නේ නටන්න බෑ නටපන්. පිරිමි නටනකොට මට නිකන් නැට වෙනවා. මොන කෝලමක්ද වෙයි? එදී අපි මෙතෙන් ඇවිල්ලා හිතා ගන්නව නෑ අපි කාටවත් මම පාණ්ඩයක් නෑ අපේ තියෙන ශරීරයේ ස්වභාවය මේකේ තියෙනවා ඕගලන්ට පිළිකාන්තාන උණු වතුර දීලා තියෙනවා නාන්න නාන්න නැතුව ඉන්න බෑ මොකද හඩු ගඳ ගන්න හින්දා හැබැයි මේ ලතු ගන්න යන්න එපා මේ මේ ටිකේ ඉන්නකම් ඒ නිසා මේ වචන සෙට් එක දන්නවනම් ඒකේ හොඳටම මේ තීරුම් අරගන්න පුළුවන් අනිත් එක තමයි උච්චාසයන මහාසයන මම ඉස්සර කිව්ව විදිහට තමන්ගේ දණහිසට වැඩිය උස දීඝාසන රාජාසන ඒ සුඛභෝගී ආසනවල ඉඳ ගන්න එපා. එතකොට ශරීරේ කාමය සුඛභෝගීත්ව වෙන නිසා මෙහි තියලා තියෙන ආසන පුළුවන් තරම් ඒක අර නිසේනාස වලට ගැළපෙන දේවල් ඒකත් අපි පාවිච්චි කරන්නේ අර තියෙන භාවනා කරනකොට තියෙන කරදර අඩු කර ගැනීම සඳහා පමණයි. ඉතින් මේ ටික තමයි මේ ශික්ෂා බැඳගෙන කතා කරනකොට කියන්නේ. මේ වගේන මම කියනවා භාවනා නොකර ගෙදර දොර ඉන්නකොට රේරුකාණ චන්දවිල ස්වාමීන් වහන්සේගම පොයිදිනී කියන පොත තියෙනවා. එහෙම නැත්නම් ශාසනාවතරණය එහෙම නැත්නම් සාමනීර බණ දහම් වගේ ඒ ටික කියවන්න. එතකොට හුඟක් විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි ඕනට වැඩිය අත්කලිමතාන යෝගයට දාන්න එපා. ශරීරයේ සාමාන්‍ය සැප පහසුකමකින් තියාගන්න භාවනාවට ගොඩාක් ශක්තිය ඕනේ. ඒක නිසා නොකරන බිම්බුදියාගෙන අනවශ්‍ය දුක් ගන්න යන්න එපා. අවශ්‍යතාවයක් නැතුව මධ්‍යම ප්‍රතිපදා තමයි හොඳ මේක. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මෙනෙහි කළ යුතු 11 ආකාරය ගැන පැහැදිලි කර දෙනමින් ඉතා කරුණාවෙන් සහ පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී චිර ජීවනයේ ලැබේවා. මේ කෙනාට මං ඉල්ලා හිටනවා සාකච්ඡාවේ නාමයේ දැනට පේන ආකාර ටික මට කිව්වොත් මට කියලා දෙන්න පුළුවන්. එනට මේ පටන් ගන්නකොටම කවදාකවත් භාවනා කරමු නැති අයට මේ ගොඩාක් විස්තරුලිය දැම්මොත් ඒක හරීම බාධාවක් වෙනවා ආධුනිකයෙකුට. ඒ නිසා මේ කෙනා භාවනා කරපු කෙනෙක් නම් මං ඉල්ලා හිටිනවා දැනට ආනපන කරනවද උපදේශයිතව කරනකොට පේන්නේ මොනවද? අන්න ඒ ටික මට පදනමක් සහිතව විස්තර කරලා දෙන්න පුළුවන්. මේ ආධුනිකයෙකුටත් කරදර නොවන විදිහ. නැත්නම් මේ අහන ප්‍රශ්න උසස් පෙළ ප්‍රන්ති අහන මේ මොන්ඩිසෝරි පන්ති ළමයි ටිකක් ඉන්නවා. ඒ ගැලපෙන්නේ නැහැ. අපි මේ පටන් ගත්තා විතරනේ. එනිසාම ඒ වුණත් මම කියනවා මේ ප්‍රශ්නේ අහපු කෙනා කැමති නම් Tamange අත්දැකීම ඉතු කරන්න මම කියනවා කිසිම බාධාවක් වෙන්නේ නැති විදිහට ආධුනිකයට වුණත් දහිතයක් වෙන විදිහට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා Tamange අත්දැකීම එකතු කරන්නේ නැතුව මගේ ප්‍රශ්න ඇහුවට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරුට මම කියනවා දැන් ඉදිරිපත් වෙලා මයික් එක ගන්න කියනවනම් උගාවක් හොඳයි. නැත්තම් මේ ප්‍රශ්න කොලේම ආයෙ ලියන්න මට පේන්නේ මෙහෙමයි මේකේ තව බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන ඊතුරු ආකාර මොනවද කිව්වොත් අර පේන දේට සාපේක්ෂව වචන හරහා මට පුළුවන් කියලා දෙන්න. නැත්තම් මට ගොඩාක් හිතලා කියන්න වෙන එක පළවෙනි දවසේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඉදිරිපත් කරන ඉදිරිපත් වෙන්නේ එහෙම නැත්තම් ලිඛිතව ඇත්තටම ඕනෙලා ලිඛිතව හෝ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටමින් නිසද්දතාවය හරහා පියන දෙවෙනි ප්‍රශ්නට. ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසාන චුතිසිත පවත්වාගත යුත්තේ කෙසේද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. දැන් මේ ආනාපාන භාවනාදී දැඬ පවතින හිත කියන්න මට දැන් භාවනා කරනවද? ඒක කොහොමද මේ අරමුණට හිත දාපුවාම යල්ගවට හිත දාපුවාම සක්පණ්ඩිත දාපුවාම පවතින්නේ? ඒ අත්දැකීම හරහාගේ දැකී මේ කියන්නේ මේ මොන්ටිසෝරි පන්තිය පාස් වුණාට පස්සේ කීයටයි යුනිවර්සිටි එක්සෑම් එකට කොහොමද උත්තර දෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ වෙලේ හරි දුවලා දිනුවට පස්සේ පුළුවන් ඔලිම්පික් ගහන්නට කියලා දෙන්න. ඉතින් මේ වෙලේ දුවලා වෙන්නണ്ടෝ. නැත්නම් ගන්තබා තරගයේ නැත්නම් දිස්ත්‍රික්ක තරගයේ දිනුවට පස්සේ පුළුවන් ඔලිම්පික් ගහන්නට කියලා දෙන්න. ඉතින් මේ දිස්ත්‍රික්ක තරගයටවත් යන්න සුමුණ ඔලිම්පික්ද. එනිසා දැනට අරමුණට හිත පිහිට නැටි කියන්නේ මේ ඔක්කොම කරලා සිල් අරගෙන මේ වගේ දරන්න ඇවිලා මේ කරගෙන යන වැඩේ කොහොමද දැන් භාවනා කරන්නේ කියලා කිව්වොත් ඒ අහරහා පුළුවන් ඔය කියන ප්‍රශ්නට උත්තර දෙන්න විශේෂයෙන් මම කියන මේ වගේ ප්‍රශ්න කරුණා කරලා මේ සභාවේ තියෙන මේ ප්‍රායෝගිකත්වය පිටතට යොමු කරන 40ගේ 50ගේ අවධානය පිට යොමු කරන මූලධර්ම ප්‍රශ්න අහන්න එපා. තීරමක් නෑ මම කවදාවත් උත්තර දෙන්නේ නෑ. අහන්න Tamanට අදාළ දෙයක්. නැත්නම් මේක අදාළ වෙන්නේ කොහොමද කියලා අහන්න. මේ මේක මගේ ජීවිතේට කොහොමද අදාළ වෙන්නේ කියලා කියන්නේ. එතකොට නම් මම එනවා සාකච්ඡාවට. නැත්තම් මේ පටන් අරගන්න මංගල වැඩපිළිවෙලකදී මේ වගේ මූලධන ප්‍රශ්න අහලා අහලා මේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා තමන්ගේ මූල තමන් සම්භාවනා කරනකොට සතිය පිටුන හැටි කියනවනම් මම කියන මම කැමති ඉදිරියට යන සාකච්ඡාවට. එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ ආය අහන්නත් එපා කියලා මම කියනවා. ඉස්සල ප්‍රශ්නට වගේ නැවත ලියන්න එපා. මේක බබයි බේසමයි දෙන්නම කැලේට විසිකොල දාලා භාවනා කරන්න. ගරු ස්වාමින් වහන්සේ උපෝසත දස සීලයේ එන අටාංග සීලයට වඩා සමාදන් වන එකම සිල්පදේ වන ජාත රූප රජිත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියාමි යන සිල්පදේ තීරම කියා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. අවහන්සේට නිරෝග නිරෝගී සුවපතමු. ඒකත් අර නච්ච ගීත වාද්‍ය වගේ ජාත කියලා කියන්නේ මේ රජිත කියලා කියන්නේ රිදී ජාත කියලා කියන්නේ රත්තරන් හෝ රත්තරන් විනුවට ගන්න දෙයක්. ජාත රූප නෑ. රූප කියලා කියන්නේ රත්තරන් විනුවට ගන්න එකක්. රජත කියලා කියන්නේ රිදී ඉස්සර පාවිච්චි කරේ ඕවා තමයි තල්ලි වලට. ජාත රූප රජත පටිඝහන වේරමණි තමන් කවුරු හරි දුන්නත් හම්බ කරලා ගත්තත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක විරමණය කරනවා. ඒ නිසා මුදල් හෝ මුදල් විනුවට පාවිච්චි කරනක් හෝ බැංකු ගිණුමක් හෝ මුදල් පිළිබඳ චෙක්පතක් හෝ රක්ෂණ සහතිකයක් හෝ ඒ මොනම දෙයක්වත් පාවිච්චි කරනවා නම් එයාට දසසිල් නෑ නැත්නම් දසපිනි සීලේ නෑ ඉතින් ඒ නිසා එයා පෙනී හිටිනවා නම් මම දසසිල් පෙන්න කෙනෙක් වශයෙන් එහෙම තියාගෙන ඒක නා තෙය සංවාසයට වැටෙනවා සිල්පද මවාපාලා සිල්පද රකින්න නැතුව රට්ටුන්ගේ නඳුල් ලබනවා රට්ටුන්ගෙන් සිව්පසේ ලබනවා එහෙම නැත්නම් මේ උපාසක උපාසිකාවන් වශයෙන් සිල්පදයට පෙනී හිටියට සිල්පද රකින්නේ නෑ ඉතින් ඒක මේ සර්වචනන්සේ සඳහන් කරමේ ජාත රූප රජත රත්තරන් හෝ රත්තරන් වෙනුවට පාවිච්චි කරන කියන්නේ නෝට්ටු වගේ දේවල් එහෙම නැත්නම් සීල් ගහලා හදපු කාසි වගේ දේවල් එහෙම නැත්නම් රිදි මේ දේවල් පාවිච්චි කිරීම කෙලින්ම පංචකාම සම්පත්තියට සමාන කරලා තියෙනවා සර්වචනන්සේ ඒක නිසා ඒ පාවිච්චි කරන එක නයි කාම භෝගී කියන අතර වෙනසක් නැති විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඒකේ තියෙනවා ගොඩක් තව සාසනික වශයෙන් ඒවා පාවිච්චි කරන හැටි රාජ රාජ ශික්ෂාවේදී කොහොමද ඒකට පිළිපදින හැටි කියලා ගොඩක් උපසම්පදා සීලයට බලපාන්නේ. අනික් අයට වෙලා තියෙන්නේ තමන් සිල්පදයක් සමාදන් වෙච්ච බවකට සමාදාය හික්කති හික්කාපදේ කියලා සිල්පද සමාදන් වෙනවයි කියලා සිල්පතේ වශයෙන් පෙනී ඉඳලා ඒ ශාසනික ගෞරවය ලැබලා ශිල්පද කඩනවා නම් ඒක ආනා චක්‍රයට නැත්තම් මොනවද ඒවට මේ ලෝක සම්මත ශිල්පද නෙවෙයි මේවා බුදුන්ගේ පඤ්ඤති ශික්ෂාපද කැඩීම බුදුජානනාංශයට කරන නිග්‍රහයක් වෙනවා ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරන එක හොඳ වැඩක් නෙවෙයි කිය. ඒ නිසා ජාත රූප රජිත කියලා කියන්නේ රත්තරන් හෝ රත්තරන් විනුවට ඒ විනුවට ගන්න දෙයක් හෝ රිදි. ඒ නිසා අපේ ලොකු සාංශ පොතේ සඳහන් කරලා තියෙන්නේ බැංකු ගිණුම් රක්ෂණ සංස්ථා සහ චෙක්පත් වගේ දේවල් දැන් තියෙන විදිහට ඔය මාස්ටර් කාඩ්ස් එකේ ක්‍රම තියෙනවානේ ඒව භික්ෂුවකට හෝ දස්සිල් රකින්න කෙනෙකුට කැප නැහැ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ දිනක් මා නිවසේ භාවනා කරමින් සිට නිදා ගැනීමට ගිය විට කන්බෙරේ වැටු ශබ්ද ලොකු මහත්මයෙන් දැනෙන්න ගත්තා. ශබ්දය කන්බෙරේ ස්පර්ශ වූ විට කිපුදු නාමයෙන් දැනුණා. එවිටම මා වම් අත අන්දරේ වැදෙන විට ස්පර්ශ විට ශක්තියක් ඉපදුන නාමයෙන් දැනුණා. ශක්තියක්. ශක්තියක්. නිපදුනා. ඉපදුනාවක්. ඉපදුනා. හොඳයි. දැනුණා. එවිටම මා වම් අත දකුණු අතින් කසන විට කුඩා තික්මෙන් දේකුත් ඒවට රන් පැහැමෙන් දේකුත් ඇති වුණා. මේ සෝත විඥානයේ සහ කාය විඥානයේද සිත කියන්නේ එවන් වූ ශක්තියක් පමණද එසේ නැතහොත් මා දැක ඇත්තේ සිතින් මැවුණු දෙයක්ද. තව දිනක් උදේ අවදි වන විට බිත්තියේ රබානක පමණ ප්‍රදේශයක කළු තිත්මෙන් දෙයක් ඇති වෙනවා නැති වෙනවා දුටුවා. ඇහැරුණ ගමන් පෙනෙන දෙයක් කියා සිතා ඇස්පිස තමා බැලුවා. තව ටික වේලාවකින් ඒ නැති ගියා. තව දිනක් මා සැතපී ධාතු මනසකාරයේ සිටින් සිටියේදී මුළු ඇඟම ඉතා කුඩා පස් කැපලි වලින් මෙන් 180 සිතින් පේන්න ගත්තා. මව පැමිණ කතා කරන නිසා ඒ නැති වී ගියා. සක්මන් භාවනාවේදී මට මේ දේවල් නැවත සිහිපත් වෙනවා. එසේ සිහිපත් කිරීම සුදුසුද? පත් පොළවේ ගැටෙන විට කාය විඥානයේ ලෙස ශක්තියක් උපදින ලෙස මෙනෙහි වෙනවා. ඒ පටවි ධාතුව ධාතුව සාපේක්ෂව හඳුනා ගැනීමක් ලෙස සිදෙනවා. මා කෙරේ කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන් සුවය පතමි. මේක ගැඹුරුයි වෙන්න පුළුවන්. නමුත් පැතිකඩ තුනකින් විග්‍රහ කරන්න වෙනවා. අපේ මනස විශේෂයෙන්ම චිත්ත මට්ටරටපත් උන පන්ටබරපත් උනට පස්සේ සාකච්ඡාව ගෙනියන්නේ sannivedana කරන්නේ සංඥා මාර්ගයේ. ඒ නිසා ප්‍රകൃතිය නෙවෙයි අපි කතා කරන්නේ ඒ වෙනුවටපත් කරන ලද සංඥාවක් කරා. ඒ නිසා සරුවචන්සේ සඳහන් කර තිනවා ස්පර්ශයක් දිනනට ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතර හරහා තමයි අපි අපි ඔක්කොම සම්මුතියකට එන්නේ මේ ආකාර මේ ලිංග මේ උද්දේශ මේ නිමිති ඒ හරහා යන්නේ මේ ඔක්කොම නිමිති ඉතින් මේ නිමිති ආවට පස්සේ මගේ මනස කියන ওই නිමිත්ත සද්දයක්, ওই නිමිත්ත රූපයක්, ওই නිමිත්ත ගඳක්, රසක්, පහසක්, ওই නිමිත්ත ප්‍රිය දෙයක්, කමනාප දෙයක් ආදී වශයෙන්. හැබැයි ඒක ප්‍රകൃතිය නෑ. ප්‍රകൃතිය වෙනුවට ආපු ප්‍රകൃතිය හඳුනා ගැනීමට තමයි ලකුණ. සංඥාව තමයි ඔය වැඩ කරන්නේ. ඒක හිත නෙවෙයි, හිතේ වැඩ කරන සංඥා ස්කන්ධේ නැත්නම් සංඥා චෛතසිකේ. ඉතින් මේක කොම්පියුටර් සයන්ස් එකේ ගන්නවා නම් කොම්පියුටර් එක අපි කීබෝඩ් එකේ මොනවා ගැහුවත් ඒන දේ ඒ කාන්තේම අසවල් සංඥාව ගිහිලා ප්‍රොසෙසර් එකට යන්නේ අපි කරන්නේ කයන්න ගැහුවට ඉංග්‍රීසියෙන් අහනවා කේ යකුර වෙන්න පුළුවන් කම්පියුටරේ සිංහල ඉංග්‍රීසි නෑ එයා ඒක තැම්පත් කරගන්නේ මෙමරි එකට ගිහිල්ලා ඒක සංඥාවක ඊට පස්සේ ආයෙ ඒක ආපහු ගන්නකොට අර දාපු ක්‍රමයටම ඇවිල්ලා ඩිකෝඩ් වෙලා වදිනවා ඒ නිසා අපි මේ යම් දවසක අපි තේරුම් ගත්තොත් අපි ඉන්නේ ප්‍රകൃතිය නෙවෙයි සංඥා ගොඩක කියලා එතකොට අපිට තේරෙනවා මේ ප්‍රകൃතිය සංඥා බාටපත් වෙන එක මගේ රුචියට මන අපිට සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මගේ කම්මජ චිත්තජ උතුජ ආහාර හේතු මත ප්‍රകൃතියක් ලිංගයක් නිමිත්තක් ආකාරයක් ಉದ್ದೇಶයක් නැති ශක්ති මේ ලිංගේ බවට මේ නිමිත්ත බවට මේ ආකාරය බවට මේ උද්දී බවටපත් වෙනවා. ඉතින් මම හිතනවා මෙයාටත් වෙන්නේ ඒකමයි කියලා. ඒක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. එයාට ඒ ශක්තිය දැක්කට වෙන ලිංගයක් පහළ වෙන වෙන නිමිත්තක් පහළ වෙන වෙන ආකාරයක් පහළ වෙන එයා මත ඒකට දෙන වචන වෙනස් ඉතින් අපි දෙන්න කතා කරනකොට එකම දේ දැක්කට කතාවේදී අලි අවුලක් යනවා ඒ නිසා මේ දේවල් වල තියෙන මේ නিত্য සංඥා සුඛ සංඥා ආත්ම සංඥාවල් සංඥා වශයෙන් දැකීමේදී අපිට පේනවා අපි පාවිච්චි කරන පිඟාන හතරහට ඉරිකඩ ගිහිල්ලා වගේ. ගත්ත වතුර බොන්න ගත්ත වීදුර හතරහට ඉරි ගිහිල්ලා වගේ. ඉතින් ඒකට ඒක අල්ලන්නත් බය හිතනවා මේක දැන් භංගුරයි කඩා වැටේ කියලා. ඒක කැඩිලා නැහැ. අර වෙනදා නොදක්ක විදිහට පේනවා මේක බංගුර දෙයක් කැඩෙන සුළු දෙයක් කියලා. ඉතින් යම් වෙලාවක අපි මේ දකින්නේ සංඥාවල් ටිකක් බව තේරුම් ගත්තොත් කලන්තය හැදෙනවා. පුදුමාකාර බයක් ඇති වෙනවා. මොකද අපි අර හිතාගෙන හිටපු මේක නිට්යයි සුඛයි සුබයි කියන එක පොඩක් අභියෝග වෙනවනේ. ඉතින් ඒක හිත නෙවෙයි. හිතට පහඳින හිත කියන රජයේ ඇමතිවරයෙක් විතරයි මෙයා සංඥා වැඩ කරන්නේ. භාවනා කරන යනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පොඩ්ඩක් අර පතුරු ගැහිලා පේනවා. මේ ගුලියට තිබිච්ච එක පණුගුලියක් ලිහෙන්න වගේ ලිහෙන්න පටන් ගන්නවා. එච්චම මේ සංඥා දකිනකොට පුදුමාකාර බයයි නිත්‍ය සංඥාවේ ඉන්න කෙනා. සුඛ සංඥාවේ සුභ සංඥාවේ ඉන්න එකනා. ඉතින් ඒක නිසා සාමාන්‍ය කියන භාවනා කරනකොට ගිරිමානන්ද සූත්‍රයේ කියන විදිහට අනිච්ච සංඥාව ටිකක් හුරු වෙන්න දැනගන්න ඒකට පුරුදු වෙලා යන්න මේ සංඥාව කියන එකේ වස්තුවේ තියෙන ගන්නේ අපි පටවන ලද්දා. ඒ පටවන ලද්දෙන් තමයි අපි වස්තුව නැවත හඳුනා ගැනීම කරන්නේ. නිසා මෙතන සංඥාතෝගයක් තියෙනවා. ඕක කාය විඥානේ, චිත්ත විඥානේ, පට වියාපෝ තේජෝ ආය කියලා නම් කරන්න යන්න එපා. තන්නේ කර පටලවිල්ලක් වෙනවා. මේ සංඥාවේ පල්ලාශයක් තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට ඒවට එන්න අරින්න තව තවත්. ගොඩක් එන්න එන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා හරියට මේ කම්පියුටර් එක ගලවලා ඉලෙක්ට්‍රික් නෙවෙයි ඉලෙක්ට්‍රොනික නෙවෙයි සබ් ඇටොමික් පාටිකල්ස් වල වැඩ කරන හැටි දැක්කොත් ඊට වැඩි බොහෝම සංකීර්ණ ආයතනයක් තමයි මේ මොළේ ඇහ කන දිව නාසය කියන එක ඉලෙක් කම්පියුටර් එකේ මොනිටර් එක වගේ තමයි ඇහ ස්පීකර් වගේ තමයි කන ප්‍රොසෙසර් එක වගේ තමයි මොළේ ඊටු කෑලි ඔක්කොම ඒ වගේ තියෙන. ඒ කම්පියුටර් පණ නැහැනේ. ඒකට පණ තියෙන කෙනෙක් වගේ වැඩ කරනවා. ලයිට් කරන්ට් එක දීපු ගමන්. කරන්ට් ගන්න නැත්නම් යකඩ ගොඩක්. ඒකදා මේකෙත් පණ ගිය ගමන් සසංහිමි සමනකේ සංඥාව මනස නැතිවෙච්චා මේකත් තරකඩක් වගේ සංඥා මනස තිබ්බ ගමන් මේ අපේ සිංහල බුද්ධ ආගමට මේ විදියයි කතෝලිකයට අර විදියයි කියලා දකින දකින දෙයට নানা ආකාර සංඥා දීගෙන කටයුතු කරනවා. ඉතින් සංඥා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මිසක් මේක මේ ඉගෙන බාගෙට තැම්පිච්ච ගතියක් මිසක් ආ මේ පටවියාපෝ තේජෝ කියලා අල්ලන්න යන්නත් එපා. මේක මේ කාය විඥානේ මනෝ විඥානේ කියලා අල්ලන්න යන්නත් එපා. අල්ලන්න බැරි නිසා නෙවෙයි නමුත් ඔය පටන් ගන්න තියෙන ක්‍රමේ වැරදි. මේ වෙන දෙයට එහෙම එන්න අරින්. මේ සංඥාවල් වලට ගැට ගැහෙනවා ආයෙ ලියනවා. මෙතන සංඥාවල ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේකට අර්ථකථන දෙන්න ගත්තොත් සංඥාව නිසා උපක්ලේශ 10ක් පහළ වෙනවා මිනිසෙකුට. ඒ හැම උපක්ලේශයක්ම තමයි නිවන් මගින් ඇතලා දාන. මේ සංඥා විපල්ලාසයක් කියලා දන්නවනම් ඒක ලොකු අරසාවක්. එහෙම නැත්නම් එයා ඒක දිගේ මූලධර්ම ගොඩන ගන්න හදනවා. න්‍යායන ගොඩන ගන්න හදනවා. හදන්න හදන්න වර්තමානයේ සතිය කැඩෙනවා. පාරෙන් පිටපයින්. එසා සාමාන්‍යයෙන් විපල්ලාස ගත්තොත් එහෙම නැත්නම් උපක්ලේශ ගත්තොත් අපි සාමාන්‍ය විසුද්ධි මාර්ගේ පෙන්වන්නේ වේදනා රූප දෙකට අදාළ උපක්ලේශ 10ක් විතරයි. නමුත් මේ මහායාන සූත්‍ර වගේ සූරංගම සූත්‍ර වගේ වගේදී උපක්ලේශ 50ක් පෙන්නනවා. ඒක ඉතාමත්ම විචිත්‍රයි සංඥා පිටවඳ උපක්ලේශ ටික. ඒවට අපි කියනවා මවාපෑම්, මූනිච්චා, රංගපෑම්, භූමිකා එක එකනට අපි රංගපාන ටික ලස්සනට ඇවිල්ලා තියෙන්නේ ඒ සංඥා හරහා. ඒක දැක්කට පස්සේ තේරෙනවා අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මොන රංගපෑමක්ද රංගපාන්නේ කියලා. මේ මගේ රුචි අරුචිකන් ටික අනුන්ට ඔප්පු කරන්නේ. මගේ පෞරුෂත්වය අනුන්ට දෙන්න. මගේ මතය, මගේ ආකාර පරිවිතක්කය අනුන්ට දෙන්න. මේක හරි කියලා හිතාගෙන වැඩ කරන්නේ බුදුසසුන කියන ඔබ දෙන්න හදන දේ හරි කියලා ෂුවර්ද කියලා. මේ අනුන්ට හේතු ගන්න හදන උඹට ෂුවර්ද? උඹට ෂුවර් නම් ඔබ මොකද දවසින් දවස උත්තර දුකෙන් දුකටපත් වෙන්නේ. ඉතින් ඒක දැනගත්ත දවසේ ඔක්කොමලා කරන්නේ බංකොලොත් බිස්නස් එක. එදාට සංඥා එනහරියක් ආදෙන් මේවා ලනුව කන්නේ නැති මේක දිහා මේ සංඥා විතරයි එහෙම නැත්නම් මේක මායාවක් විතරයි මේක හීනයක් විතරයි මේක මිරිඟුවක් විතරයි කියලා දන්නවනම් ඇත්තටම අපිට එන 100 100ක්ම මානසික අසහන නිවන් දකින්න ඉස්සෙල්ලම අයින් කරන්න පුළුවන් මේක සංඥාවක් කියලා දන්නවා. නැත්නම් අපි ඒකට පණ දෙන්නේ නැටන්නේ අපිට එන අසහනේ සාධාරණීකරණය කරන්න හදනවා. ආතතිය සාධාරණීකරණය කරන්න. ඉතින් ආතතිය වැඩ වඩා වැඩෙනවා. මේක හුදු සංඥාවක් විතරයි. ඒ වෙනුවට අනන්තවත් දේවල් තියෙනවා ඔබට හිත ව්‍යාවෘත කරන්න. ඇයි ඔබ ආතතියට මෙහිතියෝ දන්නේ? ඒකට තියෙන ආසාව නිසා. ඒකේ වගේ එකක් තමයි මේව ආපුවාම මේ කාය විඥානය, මේ මනෝ විඥාන, මේ සෝත විඥාන, මේ පට ව්‍යාපෝතාජෝ ආය කියලා කිය පෙන්නන දන්නේ හීනෙකට. මිරිඟුවකට, මායාවකට. ඒ නිසා ගොඩාක් ඔය අද්දකින් මෙන්න දෙන්න තේරුම් කරන්න යන්න තරම් අපිට තාම සර්වඥතා ඥානෙ නෑ. නමුත් නැවත නැවත කරන්න උනන්දු කරවන්න සරුවචනාංශේ අනන්ත උපදෙස් දීලා තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානයේ බලමින් පරයන්කේ බොහෝ වේලාවක් සිටීමට පසුව ආශ්වාස ප්‍රශ්වාස තුනි වී යනුදනේ. ඉන්පසු පරයන්කේම සිටීමෙන් සිරුරම උඩට පහතට ගමන් කරනු දැනේ. එසේ එක දිගටම කීප වතාවක් සිදුවෙමින් පවතින අවස්ථාවේ පොඩි තැති ගැනීමක් වැනි දෙයක් නිසා ඉබේම ඇස්හැර බැලීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක් කළ යුත්තේ කුමක්දයි උපදේශ පතමි. ඔබ වහන්සේට නිරුක්ති රෝගී දීර්ඝාෂ පතමි. නිවන් සුවයෙන්ම සුවපත් වේවා. මේක තමයි මම අර කලින් කිව්වේ ඇත්තටම ආනපනිය හරහා ගියත් පිම්බීම හැකිලිම හරහා ගියත් අන්තිම එක තුනි වුණාම ආයෙ ඉන්නේ කයටම. ඒකට අපි බයයි. ඒකට අපි වෛර කරනවා. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාගයි. ඉතින් ඇස් දෙක අරලා බලන්න හිතෙනවා. මේ කරකවල ගෙනල්ලා කොයි වෙලාවක හරි මේ මම දැන් මෙතන කියන තැනට හිත ආපු ගමන් අපේ අපේ සියලු පෞරුෂත්ව බිඳිලා යනවා. අපේ භාෂා විලාසය කතා කිරීමේ හැකියාව සියල්ල නැති වෙලා යනවා. ඒ නිසා හරි බයයි. හීනකින් හරි කමන්නේ වර්තමානට හිතෙනවා දකින්න. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවට සෙත් කවි කියනවා පිරිත් නූලකට ගහනවා බය වෙනවා තනිකන් දෝෂේනවා පාළු ගති දැනෙනවා කොන් වුණා වගේ දැනෙනවා. බුදුසෙන්සේ කරලා තියන්නේ හරි ඉස්ලාම කයර හිත දාපන් ඒ දානකොටම අසහනකාරී තත්වයකටපත් වෙනවා. කායයේ දැමීමත් පෙර පිනකින් ලැබිච්ච ආනිසංශය. ඊට පස්සේ කියනවා හරි එහෙමනම් ඔය කය ඇතුලේ තියෙන බිම්බීම ඇකිලිම ආස්වාද ප්‍රසවාස වගේ බබාලට පුංචි පාට කැරකෙන දේවල් ඉල්ලලා තියෙන අර තොටිල්ල උඩ තිලින් තිලින් තිලින් තිලින් ගන්න. ඒකට බබාට නිින්ද යනවනේ. ඒ වගේ දෙල්ලමක් තමයි ආනපන කියන්නේ. බබා නඩනවට බල බල ඉන්නේ. ඕක ටික වයින් ගියාට පස්සේ ආයෙ ඕක ආයෙ නතර වෙනවා. නතර පස්සේ ආයෙ බබා නඩනවා. ආයෙ අම්මවිල පොඩ්ඩක් වයින් කරලා තියලා යනවා. අන්තිමට තේරෙන පටන් අර ගන්නවා මේක කොහෙන් ගියත් කරකිලා ආයේ කයට එන්න. කයට ආපු ගමම් බයයි. බුද්ධුම තනිකමක් තියෙන. අපි වයසට යන්න බය මොකද? වයසට ගියාට පස්සේ ඇස් පේන්නේ නැති නිසා කය තමයි හිත කපුට ඇවිල්ලා වහන්නේ ආයෙත් කුඹ ගහේමයි. කන් ඇහෙන්නේ නැහැ. ආයෙ කපුට ඇවිල්ලා කුඹ ගහේ වහනවා. ගඳ දුවද තේරෙන්නේ නැහැ. රසක් දැනෙන්නේ නැහැ. ඒකට අර ඉගිල්ල යන්න තැන නැවේ ගඟ මුහුද මැද තියෙන නැවක කපුටෙක් මුදා හැරපුවාම උට යන්න තැනක් නැහැ ඌ නැවත නැවත ඇවිල්ලා කුඹගහේ වහනකොට හිටගෙන නිින්දයක්. හරි බයයි. අඳුර වෙනකොට බය මොකද? මේ හිත යන්නේ නැහැ කොහොමවත් ඇතුළට එනවා. මරණයදී මොකද බය? හිත යන්නේ නැහැ කොහොමවත් ඇතුළට එනවා. ඉතින් ආනාපාන සතිය හරි ගිහිල්ලා කයට හිත ආපුවම වයසට ගියා වගේ, ලෙඩ වුණා වගේ, මැරුණා වගේ පුදුම බයක් එනවා. ඉතින් කෑල්ලා හිමීට අතගාලා බලනවා තැට් එකම තියනවාද කියලා. ඔක්කොම මල්ල පොදියම ඔක්කොම තියනවා. දැන් ඇද්ද බාගට අරලා බලනවා පිටර මල්ල පොඩි වෙලා නැද්ද කියලා. ආය අද්දක වහත්තම ආය බයයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ කවදා හරි ওই බයට පුරුදු වෙන්න. ওই බය කියන්නේ කෙලෙස් වලට. නිසා නැවත නැවත කරන්න ආය බුදුරජාණන්සේ සඳහන් කර තිනවා ආනන්ද සප්පය පොට්ටපාද වගේ සූත්‍රවල එහෙම තනිකන් දෝෂයක් එනවනම් බය වුණොත් ආය ආනපානෙ මතුවේයි උඹ ආනපනේ සරණ පිට ඵලයන් ඉතින් ආයෙත් ගියාට පස්සේ ආනපන සංවර සංසීල ආයෙත් එන්න වැටෙනවා බය නැතුව වීරත්වයේ පහළ භාවනා ඉදිරියට යනවනම් හරි බව තේරෙනවා බය වුණා චකිත වුණොත් ආය ආනපනේ මත වෙනවා ආයෙකට ඵලයන් ආයෙ සංසිඳන ආය ආනපනට ආයෙ සං ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිත වීරත්වයකට වැටෙනවා මේක මට බාර ගන්න වෙනවා මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේ දුක්ඛ සත්‍යයට විවෘත වෙන්න ඕනෑ කියපු දවසේ තේනවා ජීවිතේ පුරාවට විනෝදාංශ හෙව්වේ ওই নানা ආකාර දේවල් හෙව්වේ හිත කයට එන එක වළක්වන්නනේ ටෙලිවිෂන් මොකටද තියෙන්නේ පත්තර මොකටද තියෙන්නේ නවකතා මොකටද තියෙන්නේ කයිවාරු කෙලි මොකටද තියෙන්නේ ගමන් යන්නේ කොහෙද ඔක්කොම කරන්නේ මේ හිත gedරෙනවා වළක්වන්න වන්දනාව වන්දනාව යන්ටන් අපේ කාරණාව මට හදි පාළුයි ළමයෝ ගෙදෙට්ට හිත ආපු ගමන් කියන්නේ පාළුවේ කම්මැලි නීරසයි. ඉතින් වන්දනා ගමන් ඉතින් නව කතා ඉතින් පත්‍ර කියව කිව්ව මේ මේ භාවනාදී ආය කරකෝ කරකෝ කරකෝ අතින් ගෙනල්ලා ගෙනල්ලා දාන්න. নিকමට හිතනද මේකයි භාවනා ප්‍රතිඵලය කියලා හිතාන ගිය වෙලාව කායට හිත ගියොත් එයාට බය වෙනකොට ප්‍රමෝදය පහළ වෙනවා. ඒක තමයි පොට්ටපාය සූත්‍රයේ ਸਰවතෙන් සඳහන් මේක මහානි කරදරයක්. මේක මල වාතයක්. ඒරක ප්‍රමෝදයක් විදිහට බාරගනි. භාවනා ප්‍රතිඵලයක් විදිහට බාරගනි. කෙලෙස් අඩුතනක් විදිහට බාරගනි. නිර්මල තනක් විදිහට බාරගනි. එච්චර කියන තු අපේ ලොකු සංස කිව්වේ ඔකට ලෑස්ති වෙලා ඵලයන්. එතකොට ඕක ලාභෙට. නැත්තම් අරියාදුවට හිටින්. ඉතින් මට සැකයි දවස් 5කින් අපිට ඒ අරියාදුවට හිටින දේ ලාභෙට හරවන පැත්තට අසහනය ප්‍රමෝදයක් බවට පත් කරන තැනට දරතය ප්‍රමෝදයක් බවට පත් කරන තැනට යනකම් මානසික විප්ලවයක් අපිට කරගන්න පුළුවන් වේද කියලා. හැබැයි ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික නම් දෙයි. දවස් 5 යනකොට හම්බ වෙයි. නමුත් ඒක විදිහට හරියට ඒක දිහා සම්මා සංකල්පයකින්, නිවැරදි කල්පනාවකින්, නිවැරදි විතක්කයකින්, සමා වෙන්න ਵਿਚාරයකින් බලනවා කියන එක නම් වේද නැද්ද කියන්නේ මට විශ්වාස කරන්න බෑ. හැබැයි වෙනද නොදෙකිත් නොතබුච්ච විදිහට ගොඩක් අලුත් අත්දැකීම් ලැබෙයි. ඒක මිත්‍යා සංකල්පෙන් බැලුවොත් අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් පාළුව තනිකර කම්මැලි නීරස ගතියක් පෙනේ. යෝනිසෝමනසිකාරයෙන් ලැහැස්තිලා ගිහිල්ලා බැලුවොත් පෙනේ මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මේක දියුණුවක් කෙලෙස් අඩු ගතියක් කියලා ඒකනම් පොරොන්දු වෙන්න බෑ. ඒක තන්නේ කර පොට්ට chance එකක් තියෙනවා. මේ කතා කරන්නේ අවස්ථාව ලැබුණොත් හොඳ පැත්තට දාගන්න. ඒ නිසා මේකේ තියෙන බය ට කියන්නේ fear of freedom කියලා. අපි නිදහසට තියෙන බය. විමුක්තියට තියෙන බය. එහෙම නැත්නම් fear fear of novelty නැත්නම් neophobia කියලා අලුත් දෙයකට යනකොට බය. ඇත්තට මේක අලුත් දෙයක් නෙවෙයි. තමන්ගේ ගෙදෙට්ට හිතේනවයි කියන එක අලුත් දෙයක් වෙලා තියෙන්නේ ඒ තරම් කාලයක් හිත නන්නත්තර වෙලා වල්මත් වෙච්ච එකම. දැන් ක්‍රමයට ඇතුළට එනකොට නිවනට බාධා කරන්නේ මමමයි. මගේ තියෙන අකමැත්තමයි නිවනට බාධා කරන්නේ. අන්න ඒක දැනගෙන ගියොත් තේරෙයි අපි නිසන්වණේ ඇවිල්ලා මොකද්ද ඉගෙන ගත්තා කියලා. මේ බය නැතු මේකට මුණ දීපු දවසේ තේරෙයි මෙතෙක් කල නිවන නාවේ. ගෙදර ඇවට පස්සේ උණු වතුරක් කරපු හින්දා. ඒක ද්වේෂ කරපු නිසා මෙහෙදී ඉන්නකොට අදිෂ්ඨාන කරගෙන යන්න මම බාධා කරන්නේ. ඔය එන දෙයට එන්න අරින්න. ඒ නිසා මේක ආධුනික ප්‍රශ්න නෙවෙයි ටිකක් පරණ ප්‍රශ්නයක්. නමුත් මම ඊට අවස්ථාව ගත්තේ මේ දවස් පහය තුලද මම කියන්න මේ ප්‍රශ්නේ එයි අනික සියලු ප්‍රශ්න වලට වැඩිය අන්තිම දවස වෙනකොට. දැනට ඉස්සල්ලාම එන එක වෙනි ප්‍රශ්න වෙයි අන්තිම වෙනකොට ඕකම තමයි අපිට මුළු පැය පුරාම සාකච්ඡා කරන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වත් පිළිවෙත් කිරීම මගින් යෝගී මනස භාවනාවට කර්මන්නේ වේයයි සිතමි. වත් පිළිවෙත් වල ඇති වටිනාකම පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. වත් පිළිවෙත් කියන්නේ කාලසටහන කියලා හිතාගන්න. කාලසටහන අනුව අනුගමනය කරන්න ඔය කියන කීකරුකම එයි. ප්‍රශ්න අවසාන ප්‍රශ්නේ දීර්ඝ ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් සති පීඨාමේදීද හුස්මද සංසිද්ධිය අවසන් වෙනවා. එහෙත් හුස්ම තිබෙන බව වැටහෙනවා. දකුණ වම වශයෙන් සිහිය පීඨවන විට ඊට සමගාමීව හුස්ම කෙරෙහි අවධානය යොමු වෙනවා. දකුණ වම වශයෙන් සතිය පීඨන අතරම හුස්මද තව තව ගෙවි යන ලෙසක් වැටහෙනවා. බොහෝ අවස්ථාවලදී එනම් කාලක් පැය භාගයක් කර්ම සක්මන කරන විට ඊටම ඉක්මනට පරයන්ක භාවනාවට වාඩි වී සිටීමට අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලදී ඊට වැඩි කාලයක් ගත කරනකොටද පරයන්ක භාවනාවට වාඩි වී සිටීමට අවශ්‍ය වෙනවා. එහෙත් මට වැටහෙන ආකාරයට සක්මන් භාවනාව කෙටි වී පරයන්ක භාවනාවට වැඩි වේලාවක් සිටීමේ අවශ්‍යතාවය වැඩි ලෙසට දැනෙනවා. උදාහරණ පැය එකමාරක් පැය දෙකක් සිට පැය පහමාරක් දක්වා කාලයක් පසුගිය මාස දෙක ඇතුළත සිදුවී තිබෙනවා. පරයන්ක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය පිහිටුවීමට පෙරම හුස්ම සංසිද්ධිය අවසන් වෙලා. උදාහරණ සක්මන් භාවනාවේදීම හුස්ම සංසිද්ධිය අවසන් වෙලා. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතියෙන් සිටියේදී හුස්ම සංසිද්ධිය ගොසින් එහෙත් හුස්ම තිබෙන බව වැටහෙනවා. එම තිබෙන හුස්මද තව තව ගෙවි යන ලෙසට වැටහෙනවා. මේ අතර වාරවල රාග, ద్వේෂ, මෝහ වශයෙන් සිතිවිලි එනවා. ඒවා අඳුනාගත්තා විටම මට හිත හිනහත් යනවා. මගේ නොවන ලෙසත් මායයට ආйти ලෙසත් වැටහෙනවා. සමහර අවස්ථාවලදී සක්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී සිතවිලි වැඩියෙන් එනවා. මට වැටෙන පරිදි නිවසේදී භාවනා කරන විට ඒත් මේ නිස්සන් වන පුණ්‍ය භූමියේදී රාග ద్వේෂ මෝහ සිතීලි පැමිණීම ඊටම අඩු ලෙසට දැනෙනවා. දැන් නම් සෑම අවස්ථාවෙන්ම දැනෙන්නේ හුස්ම සංසිඳී අවසන් ලෙසටයි. එසේම ආහාර ගන්නා විට වැසිකිලි කැසිකිලි කරන අවස්ථාවල අවස්ථා වැඩ කෙරෙන විට නිදා ගන්නා විටද සෑම අවස්ථාවකදීම සිත සතිමත් බව වැටහෙනවා. එසේම හුස්මද සංසිඳිලා මේ දැන් දැනුත් හුස්ම සංසිඳිලා ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තුළදීද වෙනදාට වැඩියෙන් සිත සතිමත් බව වැටහෙනවා. මුදින් ඉහළට ඇදී යන ලෙස ඇහැ අරගෙන සිටන බොහෝ අවස්ථාවලදී දැනෙනවා. සක්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී සිදුවන්නේ හිත සඳහන් ආකාරයටයි. ගමනීය ස්වාමීන් වහන්සේ එක නොදන්නා මා කෙරේ අනුකම්පාවෙන් මග නොමග පාදා දෙත්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එදින නොකමකකෝනේ යන පාර හරි කියලා හිතාගෙන වැඩි වැඩියෙන් ඒ සතිය අඛණ්ඩ සතියක් එක දිගට යන සතියක් බාටපත් වෙන්න නැත්නම් ඉරියා වෙනසක් කාලේ දවසේ කාලේ වෙනසක් නැතුව ඒක දිගටම මේ සතිය පවතින භාවයකට අදිෂ්ඨාන කරන්න උදේ නැගිටිපෙලා ඉඳලා මුළු දවස පුරාම මට එක දිගට පුළුවන් තරම් සත්‍ය පවත්තන එකයි මම කරන්න ඕනේ ඉරියව් මාරු වුණත් ඉරියව් සංදිස්ථාන වල සත්‍ය පවත්තනවා කාලේ උදේ වුණත් දවල් වුණත් කැමෙන් පෙර වුණත් කැමෙන් පසු වුණත් සත්‍ය පවත්තනවා කියන එක ගත්තොත් තමයි තේරෙන්නේ මේ කාලය සහ මේ ඉරියව් කියන දේවල් පස්සේ අපේ ජීවිතයට අපි එකතු කරගත්ත අනවශ්‍ය දේවල් මේ මූලික සතියට කාලයක් දේශයක් නැහැ. ඒ නිසා මූලික සතියට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒකේ මේ සාපේක්ෂතාවයක් අතරක් විතරක් නැහැ. ඒ නිසා මෙතන ගියාට පස්සේ අඛණ්ඩ සතියක් අදිෂ්ඨාන කරන්න. දවස පුරාම පවතින සතියක් අදිෂ්ඨාන කරන්න සක්පන පරියන්කයට විශේෂ නොකර. නමුත් එහෙම කෙරුවයි කියලා දින කාලසටහන වෙනස් කරගන්න එපා. පුළුවන් විදිහට කාලසටහනට වැඩ කරන්න හැම ඉරියව්වෙදීම නැත්නම් ඉරියව්වේ ඉඳලා තව ඉරියව්වකට යනකොට මෙන්න ඉරියාපත සංදි තියෙනවනේ මාරු වෙන තැන් අන්න එතනදී සතිය පිහිටවන්න පටන් අරගත්තොත් අපිට තේරෙවි අපි ගොඩක් වෙලාට මොහේටපත් වෙන්නේ දුර්ලකම් එන්නේ ඉරියාපත සංදිවල අන්න ඒක හරියට වාහනයක් ගෙනියන එක නා වාහනේ හරවනකොට වැඩියෙන් සැලකිලිමත් වෙනෝනේ අනතුරු වළක්වන්න ඉස්සරහා පස්සට සංඥා කරලා තමන් හතුරු පාරකට දානකොට ඉරියාපත වාහනේ හන්දි හන්දි ස්ථානවල වංගුවල ගොඩක් අනතුරු වෙන්නේ. නිසා අපේ ජීවිතෙත් ගොඩක් සතියට අනතුරු වෙන්නේ ඉරියාපත සංදිවල. නිසා ඉරියාපතයක මේ විදිහට සතිය පුරුදු වෙනකොට ඉරියව්වකින් තව ඉරියව්වකට මාරු වෙනකොට කොච්චර කැඩෙනවද කියන එක බැලුවොත් ඇත්තටම කැඩුවයි කි කැඩෙනවයි කියලා හිතුවට කැඩිලා නැහැ. බුදුසසුනේ දේශනා කළ තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා. අපි හිතුවත් නැතත් භාවනා කරත් නැතත් සතිය හැම වෙලාවෙම අධිපතිකම් කරනවා. අපි ඒක නොදන්න නිසායි ඒ වගේම නොසලකන නිසායි තමයි අපිට මේ සංසාර දුකක් ඇවිල්ලා තියෙන්නේ. හැම චිත්තක්ෂණෙම සතිය තියෙනවා. මම ඒක රජ කරවනවා. මම මේක අදහනවා. ඒකමයි මගේ ආධ්‍යාත්මික ජීවිතය කියලා දවස පුරා සතිය ඉන්න පුළුවන් කියන එක දවසක් දෙකක් කරලා බැලුවට පස්සේ තේරෙනවා ඕන කෙනෙකුට අභියෝග කර දෙයි පුළුවන් නම් මගේ සත්‍ය කඩපන් කියලා. මොනකින්වත් කැඩෙන්නේ. මං කියන්නේ ආධුනිකයෙක් නෙමෙයි මම කියන්නේ මේ ලියන කෙනා වගේ කෙනාට බලන්න පුළුවන් මොකෙන්ද සතිය කැඩේ. අනේ මේ විදිහට ගියාට පස්සේ අපි මේ සතිය විවිධාංගීකරණය කිරීමක්, අතුවිති වීදී යෑමක්, මල්පල ගැනීමක් සිද්ධ වෙනවා. අපි ඇත්තටම පැයකටයි කාලය සම්මත කරගෙන තිබුණා. දැන් පැයකමාරකට විතර ගිහිල්ලා තියෙන නිසා අපිට තියෙනවා තව විනාඩි 35ක විතර කාලයක් සක්ම භාවනා සඳහා අපි නැවත තුනට රැස් වෙනවා. පරියංක භාවනාවකට පිරිමි අය කැමති නම් උඩහ පරයන්ක භාවනා කරන්න පුළුවන් නැත්නම් පල්ලෙහා කරන්න පුළුවන්. සක්මන් මාළු තියෙන මෙතනින් පල්ලෙහා මැද මිදුල තියෙනවා. උඩ මළුවේ තියෙනවා. ඒ වගේ සක්මන් සඳහා පාවිච්චි කරන්න මේ වැරදි කාලතරණන්නේ මේක මෛත්‍රී වන්දනාව කියන එක කපලාස් කරන්න. ඒක ගිය පාර ඇතුළත් කරපු එකක්. ඒ පරයන්ක භාවනා පටන් ගන්නවා 9 ඉඳලා 10 දක්වා යනවායි කියන එකයි සංශෝධනය වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.